ඉතින් අද ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 14ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඊයේ දින ඉදිරිපත් කළ කමඨහන් වාර්තාවේ ආනාපානයේ විස්තර තවත් පැහැදිලි වූවා නම් ස්වාමින් වහන්සේ පැවසූ බැවින් ආනාපාන සතියේ අත්දැකීම් ලියමි. ආශ්වාසය සිසිල්වත් ප්‍රශ්වාසයේ උණුසුම් ලෙස හඳුනා ගතිමි. එය උග්‍ර දක්වා සිසිලස පැතිරෙන සැටි දැනුනි. ආශ්වාසයේ දිග සහ ප්‍රශ්වාසයේ කෙටි බව පර්යංකයේදී හඳුනා ගතිමි. ආශ්වාසයේ වම්නාසිකාග්‍ර සමවන්න ආශ්වාසයේ වම්නාසිකාග්‍රාවිනුත් ප්‍රශ්වාසයේ දකුණුනාසිකා වෙනුත් පිටවෙනවා දැනුනි. ඒ එක්කම ඒ එක් හුස්ම රැල්ලක්වත් නැවත ආශ්වාස ප්‍රශ්වාස නොවන බව අලුත් හුස්ම රැල්ලක් ලෙස නැවත ආශ්වාසයේ සිදුවන බව දකිද්දී එම හුස්ම රැල්ලේ අනිත්‍ය වන ස්වභාවය බලා සිටියෙමි. ඒ වගේම මේ යාන්ත්‍රණය මගේ කැමැත්ත හෝ අකමැත්ත නොවිමසා ඉබේට සිදුවන තවත් එක් ශාරීරික ක්‍රියාවලියක් බවත් කරන කෙනෙකු හෝ කරවන්නෙකු බාහිරයේ නැති බවත් බලා සිටින විට හුස්ම රැල්ලේ අනාත්ම වූ ස්වභාවය දෙස බලා සිටියෙමි. බාහිරයේ සිට බලා සිටින්නෙකු ලෙස බලා සිටියෙමි. මෙලෙස බලා සිටමින් සිටින අතරතුර මා ඊයේ දින වාර්තා කළ පරිදි උඩකින් බිමට වැටෙන වාසේ එක්වරම දැනුනි. නිතර නිතර තිගැස්සු තිගැසී වැටුණා මෙන් දැනුනි. සක්මන් භාවනාව ඊයේ වාර්තාවට අනුව සක්මනේදීද හුස්ම රැල්ල ප්‍රකට වූ අතර එහිදී ආශ්වාසයේ සීතලට තල්ලේ වෙදී උග්‍රතෙක් ඊතා ප්‍රකට වෙනවා ප්‍රශ්වාසයේ උණුසුම්ව උඩුතොලෙහි ගැටෙනවා දැනුනි සක්මනේදී ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය දීර්ඝ ලෙස දැනුනි මගේ ඊයේ දින ගැටලුව ඌයේ විටින් විට උඩකින් වැටෙනවා වගේ දැනි තිගැස්සීම භාවනාවට බාධාවක් බැවින් කුමක් කළ යුතුද යන්න වේ. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදේශක් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පොඩ්ඩක් මට දැනගන්න පුළුවන්ද කාගේද කියලා ප්‍රශ්නේ? දැන් කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ අවුරුදු දෙක තුනක්? එහෙමයි ස්වාමීන් වහන්සේ. දිගටම ගෙදරත් භාවනා කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ගෙදර කොච්චර විතර භාවනා කරනවද සාමාන්‍යයෙන්? පැය දෙකක්. විතර කරනවා. සක්මනත් කරනවා. සක්මනත්. හොඳයි. එතකොට දෙදෙද්දි කරද්දිත් ඔය වගේම ආනාපාන සතිය දිහාම මුලින් බලාගෙන ඉඳලාද පටන් ගන්නෙ? එහෙමයි ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව කරන වෙලාවට අමතරවත් මම කාර්යාලයට යන වාහනේ යන අතරතුරදිත් පොතක් කියවන වෙලාවල් වලදී වුණත් මට ප්‍රකට වෙනවා. ඔව්. ඒ සීතල ගතිය උෂ්ණ ගතිය එහෙම නැත්නම් තවත් මානසික විවේක සුවයෙන් ඉන්න වෙලාවක ඕනම වෙලාවක ප්‍රකට වෙනවා. හැබැයි භාවනාවක් විදියට වඩන්නේ නැහැ. පොත කියවනවා නම් ඒ කාර්ය කරනවා. අර තිගැස්සෙන ගතිය ආවේ හැබැයි මට මෙවර මෙහෙට පැමිණියාට පස්සේ. හරි. ඒ කියන්නේ මීට කලින් එහෙම තිගැස්සෙන ගතියක් ඇවිල්ලා නැහැ. ගොඩාක් උඩකින් වැටෙනවා වගේ. හරි. ශරීරය බිමටම වැටෙනවා වගේ දැනෙනවා. දැන් හරි. දැන් ඕකේ කියන්නේ මෙහෙම දෙයක් වෙන්නේ. දැන් විපස්සනා පැත්තෙන් යනවා කියලා තේරෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි විපස්සනා පැත්තට නැඹුරු වුණාම ටිකක් ওই පැත්තට එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අරමුණක් අල්ලගෙන යන්නේ. ඒ කියන්නේ සමතෙන් යනකොට උන අරමුණක් අල්ලයි යනවා. විපස්සනාවෙන් යනකොට උනත් අපි මුලදී අරමුණක ස්වභාවය තමයි දැක දැක යන්නේ. හැබැයි දැන් අරමුණ ටික ටික දැක දැක යද්දි දැන් අරමුණේ ස්වභාවය වශයෙන් අපිට වැටහෙන ඔන්න මේක ඇතිලා යනවා ඔන්න මේකෙන් අපිට මේ සතුටක් ලබන්න බෑ නැත්නම් මේක අපේ විශේෂි පවත්වන්න බෑ අනාත්ම ස්වභාවය ඕන දැන් වැටහිලා තියෙන්නේ දැන් ඕක වෙන්න වෙන්න වෙන්න දැන් මේ අරමුණ අපින් ඈත් වෙන ස්වභාවයක් තියෙනවා දැන් අපි සාමාන්‍යයෙන් වෙලා තියෙන දැන් අපි තුමු භාවනා නොකරන කෙනෙක් ගත්තොත් අපේ අරමුණේ නිකන් ගිලිලා ඉන්නේ අරමුණක් තුල එල්බගෙන ඉන්නේ. අරමුණට ලං වෙලා අරමුණක් තුල එල්බගෙන ඉන්නවා සතියක් ඇත්තේ නැහැ. අරමුණේ පැටලලා ඉන්නේ. නමුත් අපි භාවනා කරනකොට ටික ටික දැන් මේ අරමුණක් කියලා දෙයක් අපි හඳුන ගන්නවා. වෙනම ශේෂ්ත්‍රයක් හඳුන ගන්නවා. හැබැයි ඒක තේරුම් ගන්නා වූ නාම ස්වභාවිකුත් තියෙනවා. ඒක ස්වභාව තේරුම් ගන්නා අවබෝධයකුත් තියෙනවා. ඕක දැන් වෙන්න වෙන්න වෙන්න වෙන්න දැන් මේ අරමුණේම සෑහෙන කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන්න කරන්න අරමුණ කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේක එක්තරා අන්දමක මේ අරමුණ විරංජනේ වීමක් වෙනවා විරංජන වෙනවා කියන්නේ නිකන් මේක අර තිබිච්ච පාට මැකිලා යනවා වගේ ස්වභාවයක් ඉස්සර හොඳට ආනාපානේ වැටුණා දැන් නිකන් ආනාපානිය පැත්තකින් තියෙනවා වගේ තියෙන්නේ ආනාපානිය අනුංග දෙයක් වගේ තියෙන්නේ දැන් මම නිකන් මේ ශරීරේම ආනාපානේ ඒ වුණාට පැත්තක ඉඳන් බලනවා වගේ. එතකොට දැන් අර ඉස්සෙල්ලා තරම් දැඩි ග්‍රහණයක් නැහැ දැන්. එහෙම වෙන්න වෙන්න වෙන්න දැන් අපිට තේරෙනවා මේක දැන් මධ්‍යස්තව බලන්න පුළුවන්. මේකත් එක ගැලෙන්නේ නැතුව බලන්න පුළුවන්. මේක වෙනස්කම් වුණාට පැටලිල්ලක් නැහැ, සැලෙන්නේ නැහැ. අපි මේකට වෙනස් වෙන්න වෙන්න ඉඩ දීලා ඔන්න අපි මේක දිහා බලන් ඉන්නවා. බලන් ඉන්න බලන් ඉන්න ඔන්න මේකේ තව තව විරංජනීයමක් සිද්ධ වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කියනවා දැන් කායේ කායानुපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි කියලා. ඉතින් අර මේ හැම අනුපස්සනාවකම අපි ඔය විදිහට යෙදෙනවා නම් මේ විදිහට ක්‍රමානුකූලව මේ අරමුණ ගෙවිලා යන ස්වභාවයක් තියෙනවා. මේකේ යම් මට්ටමක් යම් يعني විපස්සනාවෙන් විශේෂයෙන්ම අපි මේක දිහා බලන්න බලන්න මේ ගෙවිලා යාම තව තව ශක්තිමත් වෙනවා. ගෙවිලා යාම තමයි නැඹුරුව ඇති වෙන්නේ. එහෙම ගිහිලා යම් අවස්ථාවක හිතන්න දැන් අපි මේ අරමුණ දිහා බලන් ඉන්නවා. ඒ බලන් ඉන්න ස්වභාවයයි මේ අරමුණයි අතර තියෙන මේ සම්බන්ධේ කඩලා ගේන වෙලාවක්. එහෙමයි. මේ ඒ සම්බන්ධේ කඩලා යනවා. හැබැයි හිතට ග්‍රහණය කරන්න දැන් එකක් ඇත්තෙත් නැහැ. ඒතර මොකද වෙන්නේ? ඒ වෙලාවට. ඒතර තමයි කඩන් වැටෙන්නේ. ඒතර තමයි අන්න කඩන් වැටෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. අර කියන්නේ අපි දැන් හිතන්න ප්ලේන් එකක් ඔන්න යනවා පොළොවේ. හොඳ වේගයක් අරගෙන අරගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම්කිසි උච්ච වේගයක් ආවට පස්සේ යා ටක් ගාලා ඔන්න පොළොවෙන් උඩට උස්සනවානේ. ඊපස්සේ යාට පොළව වොන්නේ නැහැ. හැබැයි ටික අමුත්තක් දැනෙනවා. මෙතෙක් කාලයක් ඔන්න අරමුණක් ඇසුරු කරගෙන පොළොව ඇසුරු කරගෙන පොළොවේම පිහිටලා ගිය ප්ලේන් එක ගුවන් යානේ ඔන්න දැන් සම්පූර්ණ මේකෙන් උස්සනවා. ඉස්සෙල්ලා පස්සේ අමුතුම ලෝකයක් දැන් තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි දැන් මෙතන වෙන්නේ. අපි මුලින් අරමුණක් එක්ක යනවා අරමුණේ විස්තර දැක ගන්නවා ඊළඟට අරමුණේම විපරිණාමය දකිනවා අරමුණේම වෙනස් වීම දකිනවා අරමුණේම වෙනස් වීම දකින්න දකින්න තේරෙනවා මේක මේ මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මේ හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන දෙයක් ඒක තේරෙන්න තේරෙන්න අපේ අරමුණේ ග්‍රහණයෙන් හිත අයින් වෙනවා. මෙතෙක් කාලයක් අපේ අරමුණ ඇසුරු කරගෙන ගියා. දැන් ඔන්න අරමුණේ ග්‍රහණයෙන් අර යම් උච්ච අවස්ථාවකදී අයින් වුණාට පස්සේ තේරෙන නිකන් එක පාට කඩන් ගන්නවා. ඒක වෙන්න ඉඩ හරින්න. ඔකට බය වෙන්න දෙයක් නැහැ. ආපහු එතන එතෙන් සිට නැවත ඔව් දැන් ඔතන අපි වෙන්නේ මුල්ලදී ඔකේ චකිතයක් ඇති කරනවා මුල්ලදී ඕකට නිකන් බයයි මේක මොකද්ද මේ උනේ නිකන් අර සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන් කියනවනේ ඇඩ්‍රස් නැති වුණා වගේ <laughs> මේ කාලයක් ඔන්න මේ මොකක් හරි අල්ලගෙන හිටිය තමන්ට දැන් එක පාට්නියම් අල්ලන්න දෙයක් නැතුව වගේ. ඩක් ගාලා වැටෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඕක වෙන්න ඉඩ හරින. මේක කියන්නේ මුලදී තමයි ඔය චකිතය තියෙන්නේ. මුලදී තමයි මේක නිකන් අමුතුම ස්වභාවයක් නැත්තම් මේ හිටපු තැනින් දැන් මාළුවා වතුරෙන් ගොඩට ගත්තා වගේ ස්වභාවයක් Tamanට තැනෙන්නේ. හරිම අවික්ෂිප්ත ස්වභාවයක් තියෙනවා. sorry මේ වික්ෂිප්ත ස්වභාවයක් තියෙනවා. නමුත් ඔය කාලයක් යනකොට යනකොට යනකොට මේක තේරුම් ගන්නවා. එහෙනම් දැන් ඔය යන ක්‍රමෙම හොඳයි. මොකක් මොකක්වත් වෙනස් කරන්න දෙයක් නැහැ. ඔය විදිහටම යන්න. ඔය විදිහටම යන්න යනකොට ඔන්න අපි හිතමු දැන් ටිකක් අර මේකට දැන් දෙපාරක් තුන් පාරක් යනකොට තේරෙන දැන් මේකට ගියා කියලා මට මුකුත් හානියක් වෙලා නැහැනේ. මේක මට තාම නුහුරු ගතිය විතරයි තියෙන්නේ. එහෙනම් මේ தත්තර දිගට දිගට යන්න, ඒ කියන්නේ සූදානමින් යන්න. මෙන්න මෙහෙම දෙයක් මම ක්‍රමානුකූලව යනවා. එහාම ඔන්න ඒක පාට මේක උඩ ඉඳන් යටට වැටෙනවා වගේ දෙයක් වෙනවා මම ඒක දැන් බයක් නැහැ. ඒක පොඩ්ඩක් හිත සූදානම් කරගෙන යන්න. සූදානම් ශරීරයෙන් යන්න. ගිහාම ඔන්න ඒක සිද්ධ වෙනවා. සිද්ධ වුණාම එතන සංසුන්ව ඉන්න. කියන්නේ අපි එතන අර චකිතයක් හිතේ ඇති වෙන එක, හිතේ එක ප්‍රාණ තැති ගැනීමක් ඇති වෙන එක, බිය ගැනීමක් ඇති වෙන එක තමයි උතන තියෙන පාඩුව. ඒක උනාට පස්සේ ආයි අපි අල්ලන මොකක් හරි. මොකද එතනට යනවා ගියාට අපි උතන ඉන්න කැමති නැහැ. අපිට මේක නුහුරුයි. අපිටක් ගාලා මේ අතපය තියනවාද කියලා බලනවා S2 ඇරලා බලනවා වටපිට බලනවා බලලා අරක ප්‍රතික්ෂේප කරනවා. මොකද අපිට ඒක තාම හුරු නැහැ. නිසා ඔතෙන්ට යන්න බය නැතුව ගිහිල්ලා පුළුවන් ද බලන්න එතන ඉන්න. හොඳයි සෝමනස්. ගිහිල්ලා බලන්න. ඕක ඉතින් ගැඹුරින්ම කියනවා නම් ඕක ඉතින් බුදුහාඳුරෝ ඔය උපය සූත්‍රය කියලා එහෙම මේ කන්ද සංයුත්තේ උපය සූත්‍රය එහෙම කියනවා. ඔය අපි දැන් රූප රූප ධාතු යාකෝ භික්කවේ රාගෝ පහිනෝ හෝති. රාගස්ස පහනා උච්චිතදා රම්මණං පතිට්ඨා විඥානස නොහෝති. දැන් අපිට සාමාන්‍යයෙන් ගැඹුරකින් කියනවා නම් අපි දැන් විඥානය කියන ස්වභාවය අපේ හිත කියන ස්වභාවය අරමුණක් ඇසුරු කරමින් හැමතිස්සෙම තියෙන. එක්ක රූපයක් ඇසුරු කරනවා, එක්ක වේදනාවක් ඇසුරු කරනවා, නැත්නම් සංඥාවක් ඇසුරු කරනවා, නැත්නම් සංස්කාරයක් ඇසුරු කරනවා. දැන් අපි හිතමු දැන් මේ ආනාපානිය දිහා බලාගෙන ඉන්නවා කියන අපි රූපයක් ඇසුරු කරමින් ඉන්නේ. යම් අවස්ථාවක මේ රූපය ඇසුරු කරගෙන කරගෙන ඉන්න අතරේදී මේ විපස්සනා වැඩිම හරහා මේක ගැන තිබිච්ච ඇල්ම දුර වෙනවා. ඒකයි කියන්නේ රූප ධාතු යාකෝ භික්කවේ වික්කුණෝ රාගෝ පහිනෝ හෝති. රාගය දැන් ඔන්න ප්‍රහාණය වුණා. ඊළඟට රාගස පහන වොච්චිදදා රම්මනම්. දැන් රාගය අයින් වුණාට පස්සේ මේක දැන් තිබිච්ච ඇල්ම අයින් වුණාට පස්සේ විපස්සනාවක් කරා අන්න අරමුණ ගිලිහෙනවා. අරමුණ කඩලා යනවා. හිතනර විඥානයේ පිහිටලා හිටිය ගතිය, පිහිටලා හින්න තිබුච්ච පදනම දෙදරලා යනවා. පුප්පලා යනවා. වොච්චිදදා රම්මනම් පතිට්ඨා විඥානස නොහොයි. දැන් යාට පිහිටන්න තැනක් නැහැ. ඒක තත්ත්වය තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඕක කියන්නේ බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලිව දේශනා කරපු තැනක්. විපස්සනාවේ හම්බුනේ එක්තරා සම්දිස්ථානයක්. දැන් අපි ඔතෙන්ට සූදානමින් යන්න ගියාට පස්සේ ඔක ආයි ආයි එළඹුණාම එතන සංසුන්ව ඉන්න බලන්න. හොඳයි ස්වාමීනි. එච්චරයි තියෙන්නේ. එතන ගියාට පස්සේ සංසුන්ව ඉන්න එතනදී මුකුත්ම කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි මොනවා හරි හිතලා කරනවා කියන්නේ ආයි අපි මේ වැරද්දක් එතන තියෙන්නේ. ඒ මොකක්වත් කරන්න දෙයක් නැහැ. මේකට බොහොම සූදානමින් යනවා. ඒක වෙනවා. කියන්නේ පොඩ්ඩක් නිකන් අතහැරීමක් තියෙන්න ඕනේ. අපි ගාව අතහැරීමක් තියෙනවා නම් විතරයි එතනට යන්නත් පුළුවන්. අපි නිකන් ජීවිතේ අතහැරලා ඕන දෙයක් වෙද්දෙන් කියලා මම බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන මගේම මේ සීලය ගැන මම මොකක්ද ඒකට කියන්නේ විශ්වාසයෙන් යනවා ශ්‍රද්ධාවෙන් යනවා වෙන දෙයක් වෙද්දී එතනට ගියා මෙහෙම ඉන්නවා ඕක පුරුදු කරන්න ඒකේ බය වෙන බය වෙන දෙයක් නැහැ හොඳයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව නාසයෙන් හුස්ම රැල්ල ඇතුළු වීම සහ පිටවීම මෙනෙහි කිරීමෙන් ආනාපාන සති භාවනාවේ යෙදෙමි ආශ්වාසයේ ඇතුල් වීමක් ලෙසද ප්‍රශ්වාසයේ පිටවීමක් ලෙසද නාසිකාග්‍රයේ වැදෙන ස්ථානයට හිත යොදා මෙනෙහි කරමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිග බව දැනේ. ප්‍රශ්වාසයේ කෙළවර පොඩි නැවැත්මකින් පසුව ආශ්වාසයේ පටන් ගන්නා බව නිරීක්ෂණය කළෙමි. ඇතුල්වන වාතය පිටවන වායුවට වඩා තරමක් සිසිල්ය. ආශ්වාස ප්‍රශ්වාස වාර 15ක් 20ක් පමණ එක දිගටම හිත පැන තොරව සිදුවන අවස්ථාවේදීම දැකගත හැකිය. සිත අතීත අනාගත දේට සහ ඉදිරියට කළ යුතු වෙනත් කටයුතු සැලසුම් කිරීමට ඉබේටම යන ගතියක්ද ඇත. මේ ගතිය මුල් අවධියට වඩා අඩු බව කිව හැකිය. ඊයේ පර්යංකයේදී කනට කූඹියක් ඇතුල්වන්නට තැත් කිරීමක් මෙන් දැනුණා. හිත එතැනට ගියේ ඉබේටමයි. කිසිවක් නොකර ඒ දෙසට සතිය පැවැත්වුවද નિરાයාසයෙන්ම අත එසවි අවධානයේ බිඳුනි. කූඹියක් සිටියේද නැත. ඉන්පසු නැවතත් ආනාපානයට සතිය පැවැත් වූයෙමි. හුස්ම රැල්ල හොඳින් වැටහෙමින් තිබී එය ක්‍රම ක්‍රමයෙන් තුනී වී ගොස් හුස්ම රැල්ල යන එන බව වැටහීම නැවතුණා. ඒතන සතිය පැවැත්වීමට තැනක් තිබුණේ නැත. ඒ ගැන මට කිසිම බයක්, චකිතයක් ඇති නොවුනි. පපු ප්‍රදේශයේ යාන්තමින් ඉහළ පහළ යන බව පසුව වැටහුණා. එතැනට සතිය පැවැත් වූවා. පසුව අවදි වූ බවක් දැනෙන විටම හුස්ම රැල්ලේ ඇතුළු වීම පිටවීමට හිත පිහිටලා තිබුණ බව දැනුණා. සතුටක් සැහැල්ලුවක්ද දැනුණා. මේ මේ සිදුවීමේදී මට නිින්ද නොගිය බව ස්ථිරව දැනේ. පර්යංක භාවනාව තවදුරටත් නිවැරදි ආකාරයට කර ගැනීමට අනුකම්පාවෙන් මාහට උපදෙසක් දෙනසේක්වා. සක්මන් භාවනාව මුලින්ම සක්මනේ කීප විටක් එහා මෙහාට වේගයෙන් ඇවිදිමි. පාද බිම වැදෙන විට සතිය එතැනට පිහිටුවා ගත හැකිය. ඊළඟට ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කරනවා. සතිය වැඩි වේලාවක් දිගටම පැවැත්වීමට පුළුවනි. ශබ්ද ආදිය බාධාවක් නොවේ. සතිය කර්මස්ථානයෙන් පිට පනින අවස්ථාද ඇත. නමුත් වැඩි වේලා නොගොස් මුල් කර්මස්ථානය වන පාද ස්පර්ශයටම ගත හැකිය. පැය භාගයක් පමණ මෙලෙස සක්මන් කරන විට කලවාවල බර ගතිය, උකුල රිදෙන ගතිය සහ යටිපතුලේ පොළවට බර වැටෙන තැන් රිදේ. ඒවා ගණන් නොගෙන සක්මනෙහි සතිය පවත්වාගෙන යන විට ක්‍රමයෙන් වේදනා අඩු වී යයි. සතිය පිහිටුවා ගැනීමේදී අනුගමනය කරන ආකාරයේ වැරදි ඇතනම් අනුකම්පාවෙන් නිවැරදි කරන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවක් දීර්ඝායුෂක් අත්පත් වේවා. ලොකුම විශේෂ කියන්න දෙයක් නැහැ. එකක් අර අපිට දැන් ඔය හොඳට හිත එකඟ වෙන එකඟ වේගෙන එනකොට නිකන් ඇඟේ කූඹි දුවනවා වගේ කනට කූඹියෙන් ගියා වගේ නැත්නම් නලියනවා වගේ අත නිකන් අතපයෙන් යන් ගැස්සෙනවා වගේ ඒ දේවල් වෙන්න පුළුවන්. අපි ඕක අල්ලගන්න ගියොත් එහෙම ඕකේ කියන්නේ ඕක මේ ඕක අපි සැක කරන්න ගියොත් එතෙන්දී දැන් ඔන්න අත Tamanට උනා වගේ දන්නේම නෑ අත යනවා කනට ඊපස්සේ එතනින් බාධාවක් තමයි වෙන්නේ. ඒ නිසා එතන හදාගත්තා නම් හරි. අපි තේරුම් ගන්න තියෙන්නේ ක්‍රමානුකූලව හිතේ එකඟතාවයක් වර්ධනය වෙනකොට සමාධියක් හැදීගෙන එනකොට පොඩි පොඩි ඔය වගේ දේවල් දැනෙන්න ගන්නවා. නිකන් කූමි දෝනවා වගේ දැනෙනවා, අතක් රිදෙනවා වගේ මේ හෙල වෙනවා වගේ දැනෙනවා. නැත්නම් කටට කෙල වුණනවා. ඔය වගේ පොඩි පොඩි දේවල් සිද්ධ වෙනවා. මේ වෙලාව පොඩි පොඩි මේ භාවනාව හැදීගෙන එනකොට නැත්නම් සමාධියක් හැදීගෙන එන අංග ලක්ෂණ. ඉතින් ඒවා අපි තේරුම් අරගෙන ඒකෙන් අපි මේ හැදෙන රටාව වලක් මේ කඩා ගන්න නැතුව දැන් මේ හොඳ පාරක යමින් ඉන්නේ හොඳට මේ භාවනාව වැඩෙමින් තියෙන්නේ මේ වෙලාවේදී අර එන මේ මග සලකුණට අපි අහු වෙන්නේ නැතුව එතනින් අපි බාධාවක් ඇති කරගන්න තු දිගට යන්නයි තියෙන්නේ. අනිත් ටික හොඳින් කරලා තියෙනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ දින මා ඉදිරිපත් කළ කමඨහන් වාර්තාවේ සක්මන් භාවනාවේ විස්තර මදි බව ඔබ වහන්සේ දේශනා කරන ලදී. මාහට සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් බොහෝ වේලාවක් හිත ඒ අරමුණේම ගමන් කරවිය හැකිය. පැයක් පමණ වේලා සක්මන් කළ හැකිය. ලනුපැදුරේ සහ වැලිමලුවේ වෙනස වෙන වෙනම දැනෙන අතර ලනුපැදුරේදී යටිපතුලට වේදනාවක් හා වැලිමලුවේ සියුම් බවද දැනේ. තවද යටිපතුල තුන් ආකාරයකින් පොළවට තද වෙන බව දැනේ. පළමුව විලිඹුවද දෙවනුව යටිපතුලේ මැද කොටසද තුන්වෙනුවට ඇඟිලිද පොළවට සිටිනසේ දැනේ. ඉන්පසු ටික වේලාවක් සක්මන් කරන විට වම් පාදයේ දන හිසෙන් පහළ කොටසේ වේදනාවක් හා ශරීරයේ බර වම් පාදයට වැඩිපුර දැනෙන්නට ගනී. ටික වේලාවක් සක්මන් කරන විට එම වේදනාවද නැති වී යයි. පර්යංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ පස්වරුවේ කළ පර්යංක භාවනාවලදී සිත සිහියේ පිහිටුවාගෙන මම දැන් මෙතන කියා හුස්ම දෙස බලා සිටියෙමි. එවිට මට දැනුනේ හුස්ම මද සිසිලසක් සමග නාස්පුඩු පිරී ශරීරයට ඇතුළු බව. ඒ සමගම මද උණුසුම් ගතියකින් හුස්ම පිට උනි. පින්වත් ස්වාමින් වහන්ස අද අලුයම පර්යංකයට වාඩි වූ පසු හුස්ම දෙස බලා විනාඩි 10ක් පමණ එම අරමුණේ සිටියේදී එකම සිදුවීමක් හිතට වද දෙමින් මාගේ සිත අරමුණට ගන්නට බැරි විය. ඉන්පසු තද හිසේ කැක්කුමක් දැනුනි. මම පර්යංකයෙන් නැගිට සක්මනේ යෙදුණෙමි. අනතුරුව හිසේ කැක්කුම නැති විය. පින්වත් ස්වාමින් වහන්සේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ පතන බෝධියකින් මේ බුදු සසුනේදීම නිවන අවබෝධ වේවා. මන්නම් හිතන්නේ පොඩ්ඩක් කොහේ හරි මේ වීරය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අපි තුමු විශේෂයෙන්ම ආනාපාන සතිය යෙදෙනකොට වීරයේ එක්තරා අන්දමක සමබරතාවයක් ඇති කරගන්න වෙනවා. නැත්නම් අපි දිගටම එකම වීරයක් පැවැත්වුවොත් එහෙම ওই වගේ ඔලු කැක්කුමට එන්න පුළුවන්. මොකද අපි ආනාපාන සතියේදී ටිකක් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත පවත්වන්න උත්සාහත් වෙනවා. හිතත් තින් පිට යනවා සමහර ලාවට. ඉතින් ආයිත් ගේනවා. ටික ලොකු සටනක් යන්නේ ඇත්තටම මුලදී. ඒ නිසා ඒ සටනේදී අපි හිතමු ටික ටික ටික ටික හිත මෙල්ල වෙලා දැන් ටිකක් නාසිකාග්‍රේම ඉන්න ස්වභාවයක් දැනෙනකොට. එහෙම නැත්නම් ඔන්න හුස්ම රැල්ලේ ඉන්න පුළුවන්. පළවෙනි ආස්වාසේ ඉන්න පුළුවන්. දෙවෙනි ප්‍රස්වාසයේ ඉන්න පුළුවන්. ඔන්න ආයි ආස්වාසේ ඉන්න ප්‍රස්වාසයේ ඉන්න. ඔහොම අපිට දැන් එක ළඟ තියෙන ආස්වාද ප්‍රස්වාස පේළියක හොඳට හිත පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔන්න සිතේ ටිකක් මෙල්ලලා තියෙනවා. එතකොට අපි අර ඉස්සල තරම් දැඩිව ග්‍රහණයෙන් මේක කරන්න උසුදුසු නෑ. ඒ කියන්නේ මුලදී තමයි අපි මේ ටිකක් හරියට නිකන් අර බොහොම හීලා නැති මේ සතෙක්ව මෙල්ල කරන්න අපි දඬු මුගුරු අරගෙන මුලින් ටිකක් දඩ දඬු විදිහට කටයුතු කරනවා වගේ දෙයක් තමයි අපි මෙතන දැන් හිතටත් කරන්නේ. හැබැයි මේ අපේ ක්‍රියාවලිය හරහා ටික ටික දැන් හිත මෙල්ල වෙනවා. මෙල්ල වුණාට පස්සේ ඔන්න අපි දැනගන්න ඕනේ දැන් නම් ටිකක් හිත මෙල්ල වෙලා හිතේ එකඟතාවයක් තියෙනවා. දැන් මම මේක ටිකක් නිදැල්ලේ යන්න ඉඩ හරින්න ඕනේ. කියන්නේ අර තරම් දැඩි ග්‍රහණයකින් දැඩි වීරකින් කරනව වෙනුවට කොහොමද මම මේ මේ හිත පිට ගියොත් විතරක් දැන් ගන්න තත්ත්වයේ මට්ටමේ විතරයි මම වීරය වදන්න ඕනේ. නැතුව මම අර කලින් මට්ටමේ තියෙච්ච වීරයේ ස්වභාවයෙම දරදඬු කරලා අල්ලන ස්වභාවයෙම නිකන් කිටි කිටි අල්ලන ස්වභාවයෙම දිගටම පවත්වන්න ගියොත් අනිවාර්යෙන් ඔය වගේ මේ පොඩි ප්‍රශ්නකාරී තැන් මතුවෙනවා. ඒ කියන්නේ අපි ඔලු කැක්කමට විශේෂයෙන් එන්න පුළුවන්. මේ මේ මාංශ පේශීම තද වෙන ස්වභාවයට විශේෂයෙන් එන්න පුළුවන් ආනාපාන සතිය යෙදෙනකොට. ඒ හින්දා හැබැයි ටිකක් අහුවෙච්ච බවකුත් ඒ කියන්නේ මේ සාර්ථක වෙච්ච බවකුත් මුලින් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් අර වීරය සමබරතාවය තමයි හදාගන්න තියෙන්නේ. මොකද මෙතන තියෙනවා එක්තරා අන්දමක සමබරතාවයක් ඇති කරගන්න. අපිට කියන්නේ භාවනාව යනකොට කියන්නේ හිතේ වර්ධනයත් එක්ක හිත එකඟතාවයත් එක්ක අපි යොදන වීරය ක්‍රමානුකූලව ඒකට සමානුපාතිකව යම් පමණක අඩුවීමක් සිද්ධ වෙනවා. සමාධියයි වීරය අතර තියෙන 아무තු මේ සම්බරතාවයක්. අපි එකම මට්ටමකින් වීරය අරන් ගියොත් සමාධි වෙන්නේ නැහැ. සමහරවිට වීරය වැඩිකමම උද්දච්චය පිණිස හේතු වෙනවා. උද්දච්චය කියන්නේ හිතේ විසිරීම පිණිස හේතු වෙනවා. ඊටත් අමතරව ඔය වගේ ඔලු කැක්කමට ආහාරෙමේ එනවා. ඒ නිසා අපි පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ. හිත දැන් එකඟ වෙලා නම් අනවශ්‍ය වීරයක් ඕනේ නැහැ දැන්. දැන් හිත මෙල්ල වෙලා තියෙන්නේ. දැන් නිකන් අර සතා හික්මිලා නැත්නම් දරුවෙක් හික්මිලා වගේ. දැන් එයාට පුළුවන් ඔන්න පුංචි අවවාදයකින් ඔන්න හදන්න පුළුවන්. නැත්තම් පොඩ්ඩක් කෝටුව පෙන්වුවාම දැන් හදනවා හැදෙනවා එහෙ මෙහෙ යන්න නැතුව ඉන්නවා ගහන්න දෙයක් නැහැ. අන්න වගේ තමයි දැන් තියෙන්නේ. ඒ නිසා අපි ඊට අනුරූපව තමයි මෙතන සකස් වෙන්න තියෙන්නේ. ඉතින් අනිත් ටික නම් මේ සාමාන්‍යයෙන් හොඳින් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් තමන් බලන්න මේ එකම විදිහටම තමන් වීරය කරනවාද? මුළු පැයම එකම විදිහට කිටි කිටියේ කරගෙන යනවාද? එහෙම නැත්නම් ක්‍රමානුකූලව බොහොම හිතේ සංසුන් ස්වභාවයක් වර්ධනය වෙගෙන එනකොට ඊට වඩා ටිකක් අර උදාහරණයක් කියනවා නම් අපි තුමු බොරළු පාරකගේ වාහනයක් ඔන්න මේ හොඳට කාපට් පාරකට ආවා වගේ නිකන් සැනසිලිදායක ස්වභාවයක්. තහිත එකඟතාවයක් ඇති වෙච්ච ස්වභාවයක් පෙන්눔 කරද්දී අන්න අපි ඊට සමානුපාතිකව ඊට අනුරූපව අපි පොඩ්ඩක් සකස් වෙන්න ඕනේ. එimhe ඒ අපි යන අතරේදී සකස් වුණේ නැත්නම් අන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් පොඩ්ඩක් මේ යන අතරේදී තමන් හොඳ දැනුවත් ස්වභාවයෙන් ඉඳලා මේ වෙලාවේදී කොහොමද තත්ත්වේ? මේ වෙලාවේදී කොහොමද තත්ත්වේ කියලා අර තමන් ඉන්න මට්ටම නිතර නිතර පොඩ්ඩක් විටින් විට පරීක්ෂා කරලා බලන්න. බලලා ඊට අනුරූප හැඩ ගැහෙන්නයි තියෙන්නේ. මම හිතනවා මේක පොඩ්ඩක් සකස් කරගත්තොත් මේ යන ක්‍රමය හොඳයි කියලා. මේ ලැබිච්ච උපදෙස් ප්‍රමාණවත් නැත්නම් පොඩ්ඩක් කතා කරන්න නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැන් මෙතන යයි සිතමින් පර්යංකයට වාඩි උනේමි. පසුව විනාඩි දෙකක් තුනක් පමණ කම්පන චංචල ගති දකිමි. ඉන් නොදන්නා තැනක වාඩි වී සිටින වාසේ නිින්දෙන් අවදි වූ වාසේ දැනේ. කොපමණ වේලාවක් වාඩි වී සිටියාදැයි නොදනිමි. ඉන්පසු වරින් වර හිස් තැනකට පැමිණිමි. පර්යංකයේ බොහෝ වේලාවක් රැඳී සිටින්නට පුළුවන්. මම දැන් මෙතන කියා සිතාගත්තත් කයට කිසිම දෙයක් දැනෙන්නේ නැත. සක්මන් භාවනාව මම දැන් සක්මන් මළුවේ සිටගෙන සිටිමි. සක්මනේදීත් විපරිණාමය දකිමින් මට පාලනය කරගන්න බැරි බව දකිමින් සක්මන් කරමි. පියවරක් ගානේ කකුල් දෙක වෙනස් වන බවක් දනිමි. එක එක අතට විලිම්බුව සහ ඇඟිලි කරකවමින් හැරෙමින් සමහර විට තුනටියේ සිට යටිපතුල් දක්වාම අබ්බගාතයෙකුසේ අපහසුවෙන් පාද ඒමේ අත වෙනිමින් සක්මන් කරන්නෙමි. තව කෙනෙක් කරන දෙයක් දෙස මා බලා සිටිනාසේ මට දැනෙන්නේය. මාහට නිදිමත ගතිය දැනෙන්නේ නැත. ගෞරවනීය ස්වාමින් වහන්ස උපදේශ බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔව් මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා මේ ප්‍රශ්නේ? මේ தත්ත්වය හුඟක් කාලෙක ඉඳන් අත්දකින්නවද? මේ පොඩ්ඩක් හුඟක් දවස් තිස්සේ භාවනා කරනවා. ඒ කියන්නේ අවුරුදු 3-4ක් තිස්සේ ඊටත් වැඩි. ඊටත් වැඩි භාවනා කරනවා. භාවනා කරනවා. ඒ කියන්නේ දැන් මට පොඩ්ඩක් කියන්න කොහොමද විපස්සනා පැත්තක් කියලා මොනවද සාමාන්‍යයෙන් කරන්නේ? විපස්සනාව දැන් ආස්වාස ප්‍රස්වාස තමයි බල බල හිටි දැන් උගක් කාල තිස්සේ දැනෙන්නේ නැහැ. අහහ. ඊට පස්සේ දැනෙන්නේ අර ධාතු මනසිකාර දක්වත් සාමාන්‍ය සාමාන්‍ය වෙන වෙන භාවනා මතියත් අනුලෙන් ගිහිලා සැරින් සැර ඊට පස්සේ ගෙදර ඉන්නවා. ගෙදර ඉන්න දැන්ටත් ආයි භාවනා මතියත් අනක තමයි ඉන්නේ. මේ දැන් අර දැන් එතකොට ධාතු මනසිකාරයේ වඩපු විදිහ මට පොඩ්ඩක් කියන්න. ධාතු මනසිකාරය මේ කියන්නේ දැන් ඉඳක සියල්ලා මේ ආස්වාස ප්‍රාස්වාස නොදෙන ගියා. නොදෙනියට පස්සේ ඇඟේ තනින් තන වායෝ ධාතුව ධාතු හතරම තද වෙන ගතිය. ඒ වගේ දැනෙන ගත්තා. සමහරක් වෙලාවට වායෝ ධාතුව තමයි වැඩි. පැද්දෙනවා මේ මේ එක එක අතර මේ වෙනවා. ඉතින් ඔළුව හිර වෙන ගතිය, තද වෙන ගතිය ඉතින් ඔක්කොම එහෙම බැලුවා. තමක් දාට භාවනා කරන්න බැරි වෙනකොට මේ මම රැයට භාවනා කරනවා. එම් කොද වායෝ ධාතුව වැඩියෙන්ම වැඩ කරනවා. ඉතින් කාටවත් දකි කියලා මම රැය දෙකට තුනට නැගිටගෙන භාවනා කරනවා දවල්ට වැඩියෙන්. ඉතින් ඒ වගේම භාවනා කරලා තිසෑහෙන ගිහිල්ලා ඊට පස්සේදී ඉතින් අර ගෙදරිනකොට ආය ආය සැරින් සැර එක එක භාවනා මත හිතන්න රුකින් තමයි භාවනා කරන්නේ. ඒක තැනක නැහැ. හොඳයි. දැන් එතකොට ඒ කියන්නේ දැන් ආනාපාන සතියෙන් පටන් ගත්තට පස්සේ ටික වෙලාවකින් ඒකත් නොදැනී යනවා. නොදැනී යනවා. ආනාපාන සතිය දැනෙනවම අඩුයි. අඩුයි. අඩුයි. ඊට පස්සේ අපි තුමු දැන් ආනාපාන සතිය නොදැනී ගියාට පස්සේ ඊට පස්සේ මොකද්ද හිත ගන්න අරමුණ? බලාගෙන ඉන්නවා සයින්ස් දැන් මම මෙතන කිව්වත් ඒකේ දැන් සමහරකට ඉන්නවා කියන කටින් කිව්වට මට දැනීමක් නැහැ. හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී සක්මන් භාවනා කරන ඉස්සෙල්ලා අර ඔසවනවා ඒ ඔක්කොම කරගෙන ගියා ඊට පස්සේදී කෙරෙනවා මිසක් කරන කෙනෙක් නැහැ. ඉතින් යනවා යනවා එනවා එහෙමයි. දැන් ඊට පස්සේ විනාඩි දෙකක් තුනක් යනකොට එන්න නිදිමත වෙනවා. දෙකක් තුනක් යනකොට සක්මන් භාවනා නිදිමත එනවා. නිදිමත එනවා. සමහරක් වෙලාවට ගිහලා ඔළුව වදින වෙලාවලුත් ඒ තරම් තදින් නිදිමත එනවා. නෑ ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඉතින් ඒ කියන්නේ සක්මන් භාවනාවේදී අපි ඒ කියන්නේ දැන් අරමුණත් එක්ක යනකොට ඔක හිතේ එකඟතාවයක් ඇති වෙලා හිත නිකන් ඇස් දෙක පියාගෙන පියවිගෙන වගේ වෙලා නිකන් බලාතම නිකන් කලවර වෙලා වගේ වෙනවා. එහෙම දේවල් වෙනවද? එහෙම දේවල්. හරි. ඒ වෙලාවදී සක්මන් කරන්න සුදුසු නෑ. එහෙම. දැන් හිත තියෙන්නේ ටිකක් අරමුණු වලින් තොර ස්වභාවයක. දැන් දැන් ආනාපාන සතියෙදිත් හිත හිස්වනේ තියෙන්නේ දැන්. ආනාපානයත් අල්ලන්න නැහැ දැන්. අල්ලන්න බෑ. හිත තියෙන්නේ බොහොම නිදහසේ තියෙන්නේ. දැන් ඒ මට්ටමේදී අපි ආයෙත් හිතමු ඔය தත්ත්වයක් තියෙද්දි අපි දැන් සක්මන් භාවනාවක යෙදෙනවා. සක්මන් භාවනාවේදී තොහම යනකොට හිත එකඟතාවයක් ආවට පස්සේ ආයෙ අර වගේ හිත එකඟතාවයක් නැත්නම් හිතේ සමාධිමත් ස්වභාවයක් හට ගැනීම තමයි අර පෙන්눔 කරන්නේ. ඔන්න කලවර වේගෙන වගේ ඇවිල්ලා නිකන් SPA වීගෙන වගේ ඇවිල්ලා එහෙම පටන් ගන්න. එතෙන්දී අපි තවදුරටත් සක්මන් කරනවා කියන එක සුදුසු නැහැ. එතෙන්දී අපි එතනින් නතර වෙලා බොහොම ඒ කියන්නේ එක්ක හිටගෙනම එහෙම ටිකක් හිතට සමාධිමත් වෙන්න ඉඩ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් හිමීට ඒ හැදිච්ච එකඟතාවය කඩා ගන්න නැතුව අපිට එන්න වෙනවා මේ ඉඳගෙන භාවනා කරන තැනට පරයන්ක කරන තැනට ඇවිල්ලා එහෙම පොඩ්ඩක් මුකුත්ම නොකර හිටියනම් එහෙම හිත සමාධිමත් වෙනවා. දැන් දැන් ඒ කියන්නේ අර ඉස්සෙල්ලා තරම් අරමුණු එක්ක යන්න නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ කෙලින්ම හිත දිහා බලන්නයි තියෙන්නේ. චුට්ටක් ඒ කියන්නේ දැන් ආනාපාන සතියෙන් මුලින් පටන් ගත්තර කමක් නැහැ. එහෙමයි. බොහොම සැහැල්ලුවෙන් ඒ කියන්නේ වෙනදට හිතන්න මුද්දර නිකන් ඇඟ මේ ඔහොම තියාගෙන නිකන් එහෙම පටන් ගන්නවනේ එහෙමත් නෙමෙයි බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙන්න. ඉරියව්ව තියාගන්න ඒ කියන්නේ දැන් කය අමතක වෙන විදිහට ඉරියව්ව තියන්න. මම හිතනවා මම කියන දේ තේරෙනවා ඇති. එහෙමයි සයන්ස්. කය ගැන දැන් බලන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් හිත ගැනයි බලන්න තියෙන්නේ. ඒ නිසා දැන් වාඩි වුණා ආනාපාන සතිය ඕනනම් පොඩි වෙලාවක් බැලුවා. ඒත් එක්කම හිත එකඟ වුණා. හිතෙත් අරමුණක් නැහැ. හැබැයි දැන් පුළුවන් තරම් මේ වීරය බිඳුවට බසන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න දැන් අපි නිදාගෙන වගේ ඉන්නකොට මොකක්වත් අපි වීරය කළා, තද කළා අල්ලගෙන නැහනේ. නෑ එහෙම සයන්ස්. ඉස්සර නම් ඔය මට්ටමේදී හිත දුවනවානේ කෙලවරක් නැතුව අරමුණු වලට දුවනවානේ. දැන් එහෙම ඇහෙන්නේ. නෑ. දැන් මේ අරමුණු වලට දුවන්න දීලා තමයි දැන් කරන්න තියෙන්නේ. දැන් චිත්තානුපසනාවට යනකොට නැත්නම් ධම්මානුපසනාව පැත්තකට යනකොට හිතේ එකඟතාවය තියෙනවා. හිතේ යම් පමණක නිදහසක් තියෙනවා. හැබැයි ඒත් හිත අල්ලනවා. හිත ගිහිල්ලා අල්ලනව මොනවා මොනවා හරි. මොකද ඇතුලේ තියෙනවනේ ආශ්‍රව ධර්මයන් තියෙනවා. කෙලස් තාම තියෙනවා. තියෙන හින්දා ඔන්න ගිහිල්ලා අල්ලනවා. ඒ අල්ලන වාරයක් පාසා, උපාදාන කරන වාරයක් පාසා අපි යම් උපක්‍රම පාවිච්චි කරලා හිත ආයෙ නිදහස් කරගන්න ඕනේ. ඉතින් ඕක තමයි සෑහෙන කාලයක් තිස්සේ ඕක කරන්න ඕනේ. ඒ නිසා දැන් හැබැයි අපි ඕක නිකන් අර දැඩිව සමාධියක හිටින්නේද්දි ඕක කොහොමත් වෙන්නේ නැහැ. අපි හිර කල්ලානේ තියන් ඉන්නවනේ කොහොමත්ම. එතකොට මේක වෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ අර වාඩි වෙද්දී වුණත් පුළුවන් තරම් ලිහිල් වෙච්ච ස්වභාවයකින්. ඒ කියන්නේ කය අමතක වෙලා යන්න පුළුවන් ස්වභාවයකින් වාඩි වෙන්න. වාඩිලා බොහොම බොහොම කියන්නේ මධ්‍යස්ත විදිහට බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලන්න. හිත දිහා බලාගෙන ඉඳීම විතරයි තියෙන්නේ. දැන් හිතන්න දැන් පුංචි ළමයෙක් ඉන්නවා. එයා දැන් බොහොම හොඳට මෙල්ලලා ඉන්නේ. හරිම කීකරුයි. එහෙමයි සර්. තාම හැබැයි 100%ක් විශ්වාස නැහැ. දැන් අපි හැබැයි ඇහැ ගහගෙන ඉන්නේ. යන්නත් ඉඩ දීලා ඇහැ ගහගෙන ඉන්නේ. අන්න වගේ තමයි දැන් තියෙන්නේ. දැන් හිතට ඔහේ යන්න දෙනවා ඇහැ ගහගෙන ඉන්න කොහෙටද යන්නේ කියලා. හිතන්නවන්න ගිහිල්ලා පරණ මතකයක් අල්ලලා දෙනවා. ඊට පස්සේ අල්ලුවන් නම් තේරුම් ගන්න ඕන ගියේ තණ්හාවක් නිසා. අපි උන් දරුවෙක් මතක් වුණා, කවුරු හරි යාළුවෙක් මතක් වුණා. ඔන්න මේ තණ්හාවක් නිසා. මොකක් හරි බැඳීමක් නිසා ගියේ. තේරුම් ගත්තා නම් ඔන්න ඔය තේරුම් ගැනීමම වුණත් ප්‍රමාණවත් වෙයි ආපස්සට එන්න. එන්න. කියන්නේ අපි ඒකට අහු වෙන්නේ නැහැ කියන ස්වභාවයනේ තියෙන්නේ. එහෙමයි. සරාගං චිත්තං සරාගං චිත්තං දෙපජානාති. අපි මේ ඒ රාග සිතක් මේකද තණ්හා බරිත සිතක් මා කරි මේ ඇලීමක් තියෙන සිතක් කියලා තේරුම් ගැනීමම උනත් ප්‍රමාණවත් දැන් ඔන්න ආයේ හිතට ආපස්සට එන්න. ආපස්සට ඇවිල්ලා මුකුත් නැහැ. නිකන් ඔහෙ තියෙනවා. සිතුවිල්ලක් ආවත් එනවා යනවා දැනගන්න පුළුවන් මේක මොකද්ද කියන කියලා. ඒ වගේ මේ මේ හැම එකටම දැන් අර හිතට යන්න දිදී තමයි දැන් විපස්සනා වඩන්න තියෙන්නේ. මේක යන්න නොදී හිර කරලා තියාගන්න එපා. දැන් මේකට යන්න දෙනවා. යන්න යාම මුලදී තමයි අපිට ඔය හිත පිට යනවා කියන එක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්. විපස්සනාවේ සෑහෙන්නේ හැට ගියාට පස්සේ හිත පිට යාමම තමයි මේකේ අමුද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඒ හරහා තමයි අපි අපේ ගාව තියෙන කෙලස් ටික තේරුම් ගන්න. ඔන්න හිත පිට යනවා. ඔන්න මේක තමයි රාගයක් ගියයි. මම ආයි පිට යනවා නම් දේශයකට ගියේ. ආයෝන හිත පිට යනවා ඔන්න මාන්නයකට ගියේ. ඔන්න තේරුම් ගනිමින් තේරුම් ගනිමින් අපි මේ වෙයි මේ කෙලස් වල කෙලස් වලට අනුග්‍රහ කරන්නේ නැතුව. නැත්තම් මේ කෙලස් වලට අපි උල්පන්දම් දෙන්නේ නැතුව මේකට අහු වෙන්නේ නැතුව ඉන්න දරන උත්සාහය තමයි තියෙන්නේ. ඒකයි දැන් බුදුහාඳුරෝය සතිපට්ඨාන සූත්‍රයේ හැම කොටසකම අවධාරණය කරන කොටසක් තියෙන්නේ. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. දැන් හිත තියෙන්න ඕනේ අනිශ්චිතව. අනිශ්චිතයි කියන්නේ මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ. මොකක්වත් අරමුණක් අවශ්‍ය නැහැ හිතට. හිතට පුළුවන් මේ බොහොම ස්වාභාවිකව, නිදැල්ලේ, සාධිහිනව අරමුණක නිශ්‍රයක් නැතුව, අරමුණක ඇසුරක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් එයාට. දැන් ඒ தත්ත්වේ පොඩ්ඩක් තියෙනවා දැන්. එහෙමයි සර්. හැබැයි එහෙම එහෙම තියෙද්දිත් අපේ කෙලස් ගතියට එයා ගිහිල්ලා උපාදාන කරනවා. ඒ උපාදාන වෙන්න ඉඩ හැරලා තමයි අන්න උපාදාන වෙන එක දැක දැක අතරින්න ඕනේ. උපාදාන වෙනවා, තේරුම් ගන්නවා, තේරුම් ගත්තනම් ඔන්න ආපහු අපි නිදහස් වෙනවා. ආයුන් උපාදාන වෙනවා, තේරුම් ගන්නවා, ආයුන් නිදහස් වෙනවා. ඕක වෙන්න ඉඩ හරින්න. එහෙමයි සර්. සැහැල්ලුවෙන් යන්න දැන්. ඒ කියන්නේ දැන් ඔය හරියට එනකොට බුදුහාඳුරෝ කියන්නේ මේ දැන් අපි තුන් බොජ්ජංග වඩන්න ඕනේ. තව තව බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න ඕනේ. ඒක දියුණු කිරීම සඳහා ඉතින් උපදෙස් දෙන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔසග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. විවේක නිසිතං, නිරෝධ නිසිතං, විරාග නිසිතං, ඔස්සග්ග පරිණාමින් ධම්ම විචේ සම්බොජ්ජංගම් භාවිත. ඔය විදිහට මේ හැම බොජ්ජංග ධර්මයක්ම දැන් වඩන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඉස්සර වගේ නිකන් දත් මිටි කාගෙන නෙමෙයි. ඊට වඩා බොහොම සැහැල්ලුවෙන් එයාට බොහොම සැහැල්ලුවෙන් ඔහේ යන්න දෙනවා. ඊට පස්සේ එන්න එයා ගිහිලා අල්ලනවා. අපිත් කලබල නොවි තේරුම් අරගෙන ආයෙ නිදහස් කරගන්නවා. ආයෙ ඔන්න ගිහිලා කොහෙට හරි අල්ල ගන්නවා. කලබල නොවී ආයෙත් දහස් කරගන්නවා. මේක අපි තේරුම් ගන්න මෙතන මේ හේතුඵල ධමයක් තියෙනවා. මම මේ උඟා දැඟලුවා කියලා මේක කරන්නත් බෑ. මේක මේක යන රටාවක් තියෙනවා. මම මේ එන දෙයට මුහුණ දෙමින් යන ගමනක් තියෙන්නේ. එහෙම යන්නයි තියෙන්නේ. ඕක දැන් හිතේ මුකුත් ආතතියක් ඇති වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ ආතතියක් වෙනවා නම් අපි ඒ කියන්නේ කොහේ හරි අල්ලලා. බලන්න නිකන් හිත දිහා හැමදෙස්සෙම සැලකිල්ලෙන් බලාගෙන ඉන්න. හිත කොහේ හරි නම් හිර වෙලා තද වෙලා තියෙනවා නම් ඒ කියන්නේ කොහේ අල්ලගෙන ඉන්නේ. එතකොට ආයෙ ඒක නිදහස් කරගන්න. හොඳයි. අභිවාදනයෙන් පූජනීය ස්වාමින් වහන්ස සමූහ පර්යංක භාවනාව ඊයේ පස්වරුව ආනාපාන ව්‍යාකූල නොවිය සද්දාරම්මනා රහිත විය වේදනා සහිත විය සක්මන් භාවනාව ඊයේ පස්වරු සමූහ භාවනාවෙන් තොර ආනාපානයේ සතිමත් උනිමි සද්දාරම්මනා සහ වේදනා රහිත විය අලුයම පර්යංකය සමූහ භාවනාවෙන් තොර මද වේලාවක් සිදු විය ආශ්වාස ප්‍රශ්වාසයේ සාමාන්‍යයි නිසංසල විය පෙරවරුවේ පර්යංකය සමෝහ භාවනාවෙන් තොර පැයක් පමණයි ආශ්වාස ප්‍රශ්වාස සාමාන්‍යයි විතක්ක රහිතයි ස්වාමින් වහන්සේට සදා සැනසුම වේවා මොකද්ද වචනයක් දාලා තියෙන්නේ සද්ධාරම්මණයෙන් තොර කියන්නේ අරමුණු ග්‍රහණය කරන්නේ නැහැ කියන එකද දන්නේ මේ අදහස් කරන්නේ කාගේද දන්නේ ප්‍රශ්නේ කමන්න එහෙනම් يعني බලන්න මේ ඉදිරිපත් වෙන්න අකමැති නම් බලන්න ඒ කියන්නේ සද්දාරම්මන නැති වුණාට වෙන අරමුණු වලට හිත යනවා වෙන්න පුළුවන්. හිත කියන්නේ ආනාපාන සතියේම තියෙනවද නැත්නම් හිත වෙන අරමුණු වලට ගිහිල්ලත් ආපසු එයාම එනවද? ඔය වගේ තැති තමයි චුට්ටක් තමන් බලන්න තියෙන්නේ. වෙන අරමුණු කියන්නේ සද්ද අරමුණු නැති වුණත් සමහරට වේදනාවට හිත යනවා. නැත්තම් ආනාපාන සතියෙම ඔන්න හිත තියෙනවා. ඉතින් ටිකක් අමාරුයි හරියටම උත්තරයක් දෙන්න මේ ටිකක් කතා කරන්නේ නැතුව. තව ටිකක් විස්තර කරන්න පුළුවන් නම් තමයි හොඳ. නැත්නම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පළමු දින වාඩි වී ඇස් පියාගත් විට ශුද්‍ර ජීවීන් වැනි දඟලන සමූහයක් වැනි දේ වර්ණවත්ව දිස්විය. සුළු වේලාවකින් එය නැති වී ඉඳගෙන ඉන්නා බවත්, කය පිහිටා ඇති ආකාරයත් හොඳින් දැනුනි. විටින් විට හුස්ම රැල්ලක් ඊතා සියුම්ව නැග එයි. ඒ හැර මුළු පර්යංකය පුරාවට හිස් ස්වභාවයකි. දෙවන දින වාඩි වී මම දැන් මෙතන යයි සිහි කළ විට දෙපා දෑත් තිබෙන ආකාරයත් කයේ පිහිටි ස්වරූපයත් හොඳින් දැනේ. ඉන්පසු දිස් වූයේ එක දිගට කැමරා ෆ්ලෑෂර් එකක් වදිනාසේ ඇති වී නැති වී යන විවිධාකාර වර්ණවත් රූප පෙළකි. වේගය නිසා රූප අපැහැදිලි. සුළු වේලාවකින් එය සම්පූර්ණයෙන්ම නැති වී හිස් අවකාශයක් විය. ඉඳගෙන ඉන්නා බවට විටින් විට දැනේ. විටක සියුම් හුස්ම රැල්ලක් මතුවී නැති වී යයි. මේ ලෙස වාර කිහිපයක් එකම පර්යංකයකදී අත්දකි. ඒ හැර පර්යංකයේ පුරාවට හිස් අවකාශයක් වැනිය. පර්යංකයේ අවසන් වන විට මහත් සුවයක් සැනසෙල්ලක් දැනේ. හරියට හොඳ නිින්දකින් අවදි වූවාසේය. සක්මන් භාවනාව සක්මන ආරම්භ කර පියවර කිහිපයක් ඉදිරියට යන විට වැලිවල සිනිඳු බව, තෙරපෙන ගතිය දෙපා වලට හොඳින් දැනේ. ඉන්පසු මුළු ශරීරයම ඉදිරියට ගෙන යාම සඳහා වන චලනයන් හොඳින් දැනේ. ටික වේලාවකින් નિરાයාසයෙන් ශරීරය ඉදිරියට ඇදී සක්මන ඉබේ සිදුවේ. සක්මන පුරාවට අවදියෙනි. සුදුසු උපදේශක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මට දැනගන්න පුළුවන්ද කාගේද කියලා. මේ හුඟක් කල් භාවනා කරනවද? අවුරුදු මේ සතිපාසලේ හරිනේ. හරි. එතකොට මේ ඒ කියන්නේ හුඟක් කල් තිස්සේ භාවනා කරනවද නැත්නම් අවුරුදු එකමාරක්. එකමාරක්. එතකොට ම්ම් ඒ කියන්නේ දැන් ඉඳගෙන කරන භාවනාවේදී ආනාපානය නිකන් නොදැනී යන ස්වභාවයක් ආවහම මොකද කරන්නේ? මුකුත් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක නැති වෙලා යනවා. ඒ නැති වුනහම කිසි දෙයක් නැති ඒකත් එක්ක ඉන්න පුළුවන්. හරි. සමහර විටක වාඩි වෙලා ඉන්න ස්වභාවය දැනෙනවා. හරි. එතකොට මීට කලින් අපි හිතමු ආනාපානයේ සියුම් වුණාට පස්සේ යම් හිතේ එකඟතාවයක් ආවට පස්සේ මොකක් හරි නිකන් වේදනාවක් බලන ස්වභාවයක් නැත්නම් මේ ධාතු ලක්ෂණ බලන ස්වභාවයක් හිත දිහා බලන ස්වභාවයක් ඔයගේ දේවල් මොන හරි කරාද? වේදනාව බලන ස්වභාවයක් තිබුණා. දැනටත් ස්වාමීන් වහන්සේ සමහරලාට වෙන සිතිවිලි එන ගතියක් තියෙනවා. එහෙම මුකුත් නැති වෙලාවල. හැබැයි මම එතන ඉන්නවා කියන එක මම දන්නවා ඒ කියන්නේ සිතවිලි එක එතන ඉන්න බව දන්නවා මම නැවත අර හිස් ගතිය මුකුත් නැති ගතිය තියෙනවා ආයිමත් ඉඳ හිට හුස්ම රැල්ලක් එනවා කය දැනෙන ස්වභාවයක් එහෙනම් එතකොට සක්මනේදී මොකද වෙන්නේ සක්මන පටන් ගන්නකොට හොඳට දෙපා වලට දැනෙනවා ස්වාමීන් වහන්සේ බිම වදින විදිහ ලනු පැදුරයි වැලි වෙලයි වෙනස ඊළඟට ටික වෙලාවක් යනකොට මුළු ශරීරයම ඉස්සරහට යන විදිහට ඇඟ මුළු ශරීරයේම අංග චලනය වෙන හැටි හොඳින් දැනෙනවා. ඊට ටික වෙලාවක් යනකොට ඉබේ ඇවිදිනවා වගේ කියන්නේ මම මොකුත් නොකර નિરાසයෙන් ඇවිදිනවා වගේ දැනෙනවා. ඒක කරදරයක් නැහැ. ඒක දිහා නිකන් ඒක ඉබේ වෙනවා. නිකන් මම කරන්න නැති ගතියක් තමයි දැනෙන්නේ ස්වාමීන් ඒක සැහැල්ලුවක් තියෙනවා එතන. එතකොට හිත පිට යන්නේ නැතුව මේ කියන්නේ ඔහේ යන ගතියේ ඉන්න පුළුවන්ද? හිත කියන්නේ ස්වාමීන් වහන්සේ අර වගේ සිතුවිලි එනවා කියලා දන්නවා. නැවත මම නැවත අර ඇවිදින ගතියට ආයමත් වෙනවා. වැඩි වෙලාවක් එතන ඉන්න පුළුවන්. හැබැයි නැවතත් අර වගේ සිතිවිලි යන එක මම හොඳින් දන්නවා හැබැයි. ඔව්. දන්නවා ඒ උනාට අහුවෙන්නේ නැහැ. කියන්නේ ඒක පෝෂණය කරන්න යන්නේ නැහැ. මේක පවත්වන්න පුළුවන්. මේක දැන් ඔය අපිටම මුලින් අපි බලබලා යනවනේ. තේරෙන දේවල් ස්පර්ශයත් හිත තියාගෙන යනවනේ. ඒක ටිකන් වෙහසක් වගේ දැනෙනවද නැත්නම් ඒක සැහැල්ලුවෙන් යන්න පුළුවන්ද? ඒක නිකන් ඒකත් සමහරවිට නිකම්ම දැනෙනවා. පටන් ගන්නකොටම අඩිය තියෙනකොටම දැනෙන්න පටන් ගන්නවා. ඒක සක්මනේ භාගයක් තුර යනකොට නැති වෙලා අර මුළු ශරීරෙම ඉදිරියට ඇදෙන ගතිය දැනෙනවා. හොඳයි. ගෙදරදී භාවනා කරනවද? කරනවා සමහරවිට. කරනවා. ඒ කියන්නේ දවසට පැය දෙක තුනක්? ආ නෑ සමහරවිට පැයක් වගේ කරනවා. සක්මන කරනවද? කරනවා සමහරවිට. සක්මනේදී මොකද? සක්මන ස්වාමීනස නිතර ඒ කියන්නේ දිනෙදා මම ඇවිදින එකත් සක්මනක් කරගන්නවා ගොඩක් වෙලාවට. හරි. ම්ම් ආනාපාන සතියෙන් ගිහිල්ලා ඔය වගේ කියන්නේ පොඩක් තවක් මට හිතෙනවා තව ටිකක් අරමුණු තව නිරීක්ෂණය කරනම් හොඳයි කියලා. ඒ කියන්නේ ආනාපාන සතිය සියුම් වෙනාට පස්සේ තව ටිකක් බලන්න කායික වශයෙන් මොනවද දැනෙන්නේ කියලා. දැනුණාම ඒ කියන්නේ අපිට පුළුවන් වුණා ස්පර්ශ ස්ථාන වලට හිත දාන්න පුළුවන්. නැත්තම් වේදනාවක් මොනවා හරි දැනෙනවා නම් ඒකට හිත දාන්න පුළුවන්. එහෙම නැත්තම් කෙලිම හිත දිහා බලන්නත් පුළුවන්. ඕකෙන් දැන් හුරු වෙලා තියෙන සාමාන්‍යයෙන් මොන වගේද? හිත දිහා බලන හුරුලා තියෙන. එහෙමනම් ඒ ප්‍රශ්නයක් නැහැ. يعني ආනාපානෙන් හුඟාක්ම සියුම් වෙනකන් ගියොත් හිතට මුකුත් වෙන්නේ නැහැ. අපි සමාධිය වර්ධනය කරනවානේ. එතකොට හිත නිකන් අර මේ කූඩුවක් ඇතුලේ දැම්මා වගේ තියෙනවා මේ හිතට අරමුණු එන්නේ නැහැ. මේ පොඩ්ඩක් හිතට අරමුණු ඒමේ වටනකමකුත් තියෙනවා. ඒ හරහා තමයි ප්‍රඥාව මේ දියුණු කරන්න තියෙන්නේ. දැන් අපිට අරමුණක ඇතිවීම නැතිවීම ස්වභාවය දකින්න නම් අරමුණේ තියෙන විස්තර දකින්න නම් නැත්තම් මේ හිතුවිලි වැඩි කරන වැඩ කරන ආකාරය තේරුම් ගන්න නම් පොඩක් ඒවා අවශ්‍යයිනේ අමුද්‍රව්‍ය ටිකක් ඕනේනේ අපි දැන් ආනාපානේ හරහා හුඟා ගැඹුරු සමාධියකට ගිහිල්ලා අල්ලගෙන හිටියොත් එහෙම මේකේ මේ සමාධියේ බලයෙන් හින්දම මේ මොකක්වත්ම ඉන්නේ නැහැ ඊට පස්සේ විපස්සනා පැත්තෙන් ගත්තාම එතන පාඩුවක් තියෙනවා හිතන්න අපි භාවනා නොකරන මනසක ගත්තොත් එයාට කෙලවරක් නැතුව අරමුණු වෙනවා එතකොට කරන්නත් බෑ අපි ගන්නෝන් ටිකක් මේක අතරමැද අවස්ථාවකට. ආනාපානයේ හින්දා දැන් හැදිච්ච සමාධි ස්වභාවයක් තියෙනවා කියලා තේරෙනවද? තේරෙනවා ස්වාමීනි. ඒ කියන්නේ අපි තුමු අපි තුමු ටිකක් හිත එකඟ වුණා. ඒ වුණාට පස්සේ විනාඩි 10ක් 15ක් 20ක් විතර හොඳට හිත සංසුන්ව තියන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවද? තියෙනවා ස්වාමීනි විනාඩි 10ක් වගේ. තියෙනවා. ඊට පස්සේ මොනවා හරි සිතුවිලි එනවා. එහෙමද වෙන්නේ? කමන්නේ. ඒ ඒ මට්ටම හොඳයි. පොඩ්ඩක් ඒ කියන්නේ ඕනනම් තවත් පොඩ්ඩක් ගාක් දැන් ආනාපාන සතියේ මුලින් කොච්චරතර වඩලද ඔය දිහා ඔය දේ කරන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් නම් වාඩි වුණාම කිසි දෙයක් දැනෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා සමහරට. ඒ කියන්නේ දැන් වාඩි වෙච්ච ගමන් කය පිහිටන ආකාරය විතරයි. ටිකක් විනාඩියක් දෙකක් විතර යනකොට සියුම්ම හුස්මක් එනවා. මේ අතරතුර කිසි දෙයක් නැහැ. හරි. ඒක තමයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් මුලින් ওই විදිහට මේ යන්න ගිහිල්ලා හැබැයි දැන් බොහොම අර මම කලින් මේ යෝගීෙකුට කිව්වා වගේ දැන් ආයේ හිත දිහා බොහොම මේ කියන්නේ නිදහසේ බලන්න. බොහොම සැහැල්ලුවෙන් බලන්න දැන් අර දැඩිව හිර කරගෙන කියන්නේ මොකක්වත් එන්න නොදී ඉන්නවා කියන අදිෂ්ඨානයෙන් නැතුව බොහොම සැහැල්ලුවෙන් හිතට හිත දිහා බලන්න. ඒ අනකොට ඒ බලුවාම අපි හිතමු ඔන්න හිත ගිහිල්ලා මොනවා හරි දෙයක් උපදාන වෙනවා. ගිහිල්ලා මොන හරි දෙයක් අල්ලනවා. තව මොකක් හරි ඇලෙනවා. නැත්තම් ගැලෙනවා. නැත්තම් ගැටෙනවා. මොකක් හරි දෙයක් වෙනවා. ඉතින් ආයෙත් ඔය පැත්තෙන් තමයි හදන්න තියෙන්නේ. අපි ඒ කියන්නේ මෙතන ඒ හිත යන්න දිදී තමයි තව තව තව සුද්ධ කරන්න තියෙන්නේ. දැන් උතෙන්ට ඇවිල්ලා තියෙන එක හොඳයි. තව ඉතින් මේ පැත්තෙන් ප්‍රඥාව වර්ධනය වෙන්න ඕන. ප්‍රඥාව වර්ධනය වෙන නම් ඔන්න අපි සිතුවිලි බලන්න ඕන, නැත්නම් වේදනාවක් බලන්න ඕන, නැත්නම් ධාතු ලක්ෂණයක් බලන්න ඕන. මේ මොකක් හරි අනුපස්සනාවක යන්න ඕනේ. ඒ හරහා තමයි අපේ ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ. ඔන්න ඒක බල බලා ඉඳද්දී ඔන්න තව තව තව හිත يعني හිතේ සංසුන් ස්වභාවයක් ඇති වෙනවා නැත්නම් නිදහස් ස්වභාවයක් ඇති වෙනවා හිතේ තියෙන පැහැදිලි බව වර්ධනය වෙනවා ඒ වගේ දේවල් අත්දැකලා තියෙනවද ස්වාමීන් සිතිවිලි වලට යනකොට දැන් මේ සිතිවිල්ලක ඉන්නේ කියන එක දැනගන්නවා. එතකොට නැවතත් අර හිස් තැනට හරි එහෙම එන ගතිය තියෙනවා. එනකොටත් දන්නවා. ඔව්. ඒ ආවට පස්සේ බලන්න දැන් එහෙම ඒ අපි තුම හිස් තැනට ආවා. ආවට පස්සේ සාමාන්‍යයෙන් හිත කොච්චර විතර වෙලා එතන නැවතිලා ඉන්නවද? වෙනස් වෙනවා. වෙනස් වෙනවා සාමාන්‍යයෙන් එක එක වෙලාවට එක එක. ඔව් ඒක තමයි. කමක් නැහැ. ඔය යන විදිහ හොඳයි. ඒ කියන්නේ අපි හුඟා කලබල වෙලා මේක එකපාරට වර්ධනය කරන්න ගියොත් ඒත් නිකන් හිත ඒ කියන්නේ මේ විසිරෙන්නයි හදන්නේ. මේ වෙනුවට මේ යන විදිය හොඳයි. ඔහොම යනවා. ඒ කියන්නේ ආයෝන්න හිත පිට යනවා. තේරුම් ගන්නවා දැන් ඉන්න සිතුවිල්ලක කියලා. හැබැයි ඒක පෝෂණය කරන්නේ පෝෂණය නොකිරීම හරහා යා යනවා. ඔතන පොඩ්ඩක් තේරුම් ගන්න දැන් අපි පෝෂණය කළොත් තමයි අපි අහුවෙන්නේ. එන සිතුවිල්ලට අපි මොනාහරි අනුග්‍රහ කළොත් තමයි ඒක දිගට දිගට දිගට යන්නේ. නැත්තම් අපි පැත්තකින් බැලුවා නම් ඒ ආපසිතුවිල්ල දිහා සතිමත් වුණා නම් ඒකට ඒක පෝෂණය කරන්නේ නැත්තම් ඒකට අනුග්‍රහ කරන්නේ නැත්තම් එයා ආපුවතක් බලන යනවා. ඊට පස්සේ ආයේ හිත අර නිදහස් ස්වභාවයට එනවා. ඒක විසින්ම එනවා. ඒ නිදහස් ස්වභාවය තමයි හිතේ ප්‍රകൃතිය වෙන්නේ. අපි හිතන් ඉන්නේ මේ ප්‍රകൃතිය කියන්නේ අනිවාර්යයෙන්ම මේකට මොනවා මොනවා හරි අරමුණු ඕනේ ආහාරමේ කියලානේ. එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම. මේ අරමුණු ඇල්ලීම තමයි හිතේ තියෙන ක්ලේශ ස්වභාවය. අපි තේරුම් ගන්න තියෙන්නේ ඒක අරමුණු අරමුණු ග්‍රහණය කිරීම, අරමුණු උපාදාන කිරීම තමයි මේ කෙලෙස් සරහ සිද්ධ වෙන්නේ. අරමුණු උපාදාන නොකරන ලාවට ඔන්න හිතේ තියෙන එක්තරා අන්දමකින් නැවුම් ස්වභාවයක්, නැත්නම් නිදහස් ස්වභාවයක්, පැහැදිලි ස්වභාවයක්, සරල ගතියක් තියෙන්නේ. ඒ සරල ගතියට දැන් අපි අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. යම් වෙලාවක අපි මේ අරමුණක් අල්ලන්නේ නැතුව එයා ඉන්නවනම් නිදහසේ එහෙම්ම බලන්න තමන් මුකුත්ම නොකර මේක පත්වේ මට පවත්වන්න පුළුවන්. දැන් ලොකු සමාධියකට ගැඹුරු සමාධියකට යන්න අවශ්‍යත් නැහැ. නැතු කොහොමද මම මේ தත්ත්වය මේ නිදහස් ස්වභාවය මම පවත්න්නේ කොහොමද? ඒක ගවේෂණය කරන්නයි තියෙන්නේ. තේරෙනවද මම කියන එක? ඒ ටික පැහැදිලි මනස. ඒ කියන්නේ දැන් අපි තුමු දැන් ආනාපාන සතියෙන් වර්ධනය වුණාට පස්සේ හිත එනවා නිකන් අර සමාධිමත් ස්වභාවයකට නැත්නම් මොකක්වත් අල්ලන්නේ නැති ස්වභාවයකට නැත්නම් දහස බයට එනවනේ. ඕකෙන් අපි හිතමු නඩි පහක් ඉන්නවා. ඊට පස්සේ ගියා ඉන්ටියට පස්සේ ඔන්න දැන් ගිහිල්ලා මාකාරේ හිතට එනවා සිතුවිලි ටික. ඊට පස්සේ ඕකට දැන් අපි අනුග්‍රහ කරන්නේ නැහැ. ඕකට මුකුත් අපි උදව් කරන්නේ නැහැ. ඒකම යනවා. ඊට පස්සේ ආයෙත් දැන් මෙයා මේ හිතපි තත්තරනේ එන්නේ. දැන් ඊට පස්සේ ආයෙ ඔන්න තව ආයෙ තව වෙලාවකට යනවා. විනාඩි 5ක් ඔන්න හිටියා ආයෙත් නිදහසේ හිටියා. ආයෙ ගියා. ඒත් අර දෙයම කරනවා. මේ කරන දේ මොකද්ද කියන එක ඒ අනුව වෙනාලා අනුව වෙනස් වෙන්න පුළුවන්. විවිධ දේවල් කරන්නත් පුළුවන්. එක්ක මේ ගියේ මොකද කියන හේතුව බලන්න පුළුවන්. මේක මේ තණ්හාවක් නිසාද ගියේ. නැත්තම් මාන්නයක් නිසාද නිසි. නැත්තම් ද්වේෂයක් නිසාද ගියේ වගේ මොන හේතු බලන්න පුළුවන්. නැත්තම් මේ ආපු ස්වභාවය දැන් අර හිටිය ස්වභාවයට සාපේක්ෂව රළුයි. දැන් මේ හිටියේ බොහොම නිදහසකනේ, සැහැල්ලුවකනේ. දැන් මේ අරමුණක් එක්ක ඉන්නවා කියන එක ඊට වඩා ඕලාරිකයි. අරට වඩා රළුයි කියලා එහෙම බලන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් දැනෙන්නෙත් නැහැ මං සිතවිල්ලක් කියලා දැනගෙන ඒක එතනත් එහෙම විශේෂයක් දැනෙන්නේ නැහැ. සිතවිල්ල දැනගත්තා නැවත අර හිස්තැනට කරන එතන විශේෂිකුත් නැහැ ස්වාමීනි. කමන්නේ. ඒ මේ මේක තේරුම් ගත්තට පස්සේ මේකට අනුග්‍රහ කළේ නැත්නම් හිත යාගේ ප්‍රകൃති ස්වභාවයට එනවා. යාවට පස්සේ එතන සංසුන් වෙන්නයි තියෙන්නේ. ඔය තත් වර්ධනය කරන්න මම හිතන්නේ මොකෝ වෙනසක් කරන්න උවමනාවක් නැහැ. ඔව් සක්මන් භාවනාවේදීත් බලන්න මේක අර වගේ මුලින් පොඩ්ඩක් යනවා මුලින් මේ පොඩ්ඩක් අරමුණ එක යනවා. හැබැයි දැන් සක්මනේදිත් අර ඉඳගෙන කරන දේම කරන්න පුළුවන් නම් වඩා හොඳයි. සක්මනේදී වැඩි වෙනසක් නැතුව සක්මන කරනවා කියලා එකක් නැතුව සක්මනේදී පොඩ්ඩක් මුලින් සතිය වර්ධනය කරගෙන ඒකෙදිත් හිත දිහා බලන්න පටන් ගන්න. මේක දැන් මේක දැන් පුරුද්දක් වෙන්න ඕනේ දැන්. උදේ නැගිට වෙලාවෙ ඉඳන් නින්දට යනකම්ම පොඩ්ඩක් හිතගෙන අවධානයෙන් ඉන්න ඕනේ දැන්. එහෙම ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි. එහෙම ඉන්න ඉන්න තමයි අපි මේකේ ග්‍රහණය කරන ගතිය මේකේ අරමුණු වල එල්බ ගන්න ගතිය අඩු වෙවි අඩු වෙවි යන්න ඕනේ. යන විදිය හොඳයි. තව ටිකක් ඒ කියන්නේ දිගට දිගට තව ටිකක් යන්න. හොඳයි හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. මා පර්යංකයේ වාඩි වී මම දැන් මෙතන ඉන්නවායයි සිතමින් හිඳගෙන සිටිමි. මගේ පිටුපස පෙදෙස කොට්ටෙහි වෙදී තිබීමෙන් වාඩි වී සිටින බව තහවුරු කර ගනිමි. මා හිඳගත් මොහොතේ සිට ආනාපානය තුනී වී ඇති බව සතියෙන් දකිමි. ටික වේලාවකදී සිතුවිලි ගලා එන බව සතියෙන් දකිමි. මේවා ඇති වී පැවතී නැති වී යන බව දකිමි. මෙම සිතුවිලි මගේ නොවන බවද මම සතියෙන් දකිමි. සමහර සිතුවිලි ඔස්සේ කතා ගොතමින් යන අතර ඉබේම නැවත සතියෙන් මුල් අරමුණට සිත යයි. මේ අයුරින් පැයක් පමණ කාලයක් පර්යංකයේ හිඳිමි. සක්මන් භාවනාවේදී සක්මන ඉබේ සිදුවන බව සතියෙන් දකිමි. සමහර අවස්ථාවලදී බොහෝ වේලාවට හිත පිට යන්නේ සිතුවිලි හරහාය. සිත පිට ගිය සෑම වේලාවකදීම සතියෙන් දකිමි. නැවත මූලික අරමුණට සිත පැමිණේ. මෙය මාගේ සක්මන් භාවනාවයි. ගරු ස්වාමින් වහන්සේ මාහට ඉදිරියට යාමට උපදේශක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. හොඳයි මම හිතන්නේ අර සිතුවිලි තේරුම් ගන්න එකම වටිනවා. ඒ අපි සිතුවිලි තේරුම් ගන්නවා කියන්නේ ඒකට අනුග්‍රහ කරන්නේ නැහැ කියන එක. ඒ නිසා හිත කොහේ පිට යනවා තාම පිට නොගියා කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව මේ පිට පිට යනවා ගියාම මම මේකට අනුග්‍රහ කරන්නේ නැහැ. මම මේකට අහු වෙන්නේ නැහැ. මේක මේ හුදු සිතුවිල්ලක් පමණයි. කියලා අර අතීතයට ගියත් ඔච්චරයි අනාගතයට ගියත් ඔච්චරයි. අපි මේ අතීතයට ගියාම මෙන්න මේක ඊටාම වැදගත් සිදුවීමක් මේක මම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ කියලා ඔන්න අපි ඒක ඔස්සට ඔස්සේ ගියොත් එහෙම නැත්නම් අපි ඒකට මොකක් හරි වැදගත්කමක් දුන්නොත් ඉතින් එයා අපිව ග්‍රහණය කරගන්නවා ප්‍රපංච වලට අහු වෙනවා එහෙම නැත්නම් මේක හුදු මතකයක් පමණයි කියලා ඒක බාල කරලා දැම්මනම් ඔන්න අපිට ආයි අපේ අරමුණට එන්න පුළුවන් ඒ වගේම අනාගත බලාපොරොත්තු සම්බන්ධයෙන් ඒවත් නිකන් හුදු නිකන් හිතට ආපු සිතුවිල්ලක් පමණයි කියලා අර ඒකේ තියෙන ඒකට කිසිම වටිනාකමක් නොදී ඉන්න තරමට හිත මේ කතන්දර ගොතන ගතියෙන් අඩු වෙනවා. බලන්න තමන් කරන ක්‍රමය හොඳයි. ටික ටික හිත කතන්දර ගොතන ගතිය අඩු වෙන්නයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ ඔය අපේ හිතේ තියෙනවනේ ඇතුලේ කතාවක් තියෙනවනේ. අපි නිකන් දෙන්නෙක් එක්ක ඉන්නවා වගේ. හැම තිස්සෙම ඉතින් කතා කරනවා, කතා කරනවා, කතා කරනවා. එහෙම ගතියක්නේ සාමාන්‍යයෙන් තියෙන්නේ. වඩපු නැති හිතක නිරන්තරයෙන්ම ඔය දේ තමයි තියෙන්නේ. අපි නිවැරදි විපස්සනාවක් කරහා ටික ටික ටික ටික මේ ගතිය අඩු වෙන්න ඕනේ. අපි පුළුවන් තරම් හතර සතිපට්ඨානයේ හිත පවත්වන්න පවත්වන්න අර ඇතුලේ ඉඳන් කතන්දර ගොතන ගතිය මේ අරමුණු අල්ලන් කතන්දර ගොතන ගතිය අඩු වෙන්න ඕනේ. ඒ නිසා ඒ ගතිය වෙනවා නම් මට හිතෙනවා ටිකක් ක්‍රමයේ අහුවෙලා තියෙන නිසා ඒ ගතිය Tamanට තේරි තේරෙනවා නම් ඒකට අනුග්‍රහ නොකර ඉන්න. කතන්දරයක ඉන්න බව දැනගත්තට පස්සේ ඒකෙන් අත මිදෙන්න. ඒකෙන් අත්හැරලා දාලා Taman මේ සතිපට්ඨාන අරමුණට එන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම මුලදී සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි අරමුණට හැකි තරම් සමීප වීමි. එවිට මෙනෙහි කිරීම නොව අරමුණ දිහා බලා සිටීම සිදුවිය. එක් පයක් ඔසවා තබන විට ඒ තුල එක් ක්‍රියාවලියක් නොව ක්‍රියාවලි පේලියක් සිදුවනු දැක්කෙමි. වරහන් තුල තිත් පේලියක් මෙනි. එම එක ඒකකයක් තුලද පහත දැක්වෙන දේ දුටිමි. 1 අරමුණ බලන සිත 2 රූපය 3 රූපය ක්‍රියාත්මක කෙරෙන වෙනම ශක්තියක්. වරහන් තුල මෙය මට හරියට නිර්වචනය කිරීමට නොහැකිය. මෙලෙස පයක් ඔසවා තැබීම තුල මෙම තුන් දෙනාම ක්‍රියාත්මක වන ඒකක පෙළක් දුටිමි. එක ඝණයක් නොව මෙලෙස නිතරම පෙනේ. ඔබ වහන්සේගෙන් ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදී සසර දුක් කෙලවර වේවා. හොඳයි මේ කළ තියෙනවා හොඳයි. ඕක හරිය ලස්සන උපමාවකින් කියන ඔය සයාඩෝ පඬිතු ස්වාමීන් වහන්සේ උන්වහන්සේත් කියනවා අය මේ අපි හිතමු අපි ඈතින්නම් බලනකොට අපි හිතමු ටිකක් කළුවරේ ඈතින්නම් බලනකොට තියෙනවා නිකන් කෝට්ටක් වගේ එකක් තියෙනවා. නිකන් කළු පාට කෝට්ටක් වගේ එකක් තියෙනවා. හැබැයි ටිකක් ලං වෙලා බලනකොට දැන් මේ කෝට්ටේ තියෙනවා නිකන් නලියන ස්වභාවයක් වගේ. තවත් ටිකක් ලං වෙලා බලනකොට හොඳ ආලෝකයක් ස්වභාවයක් බලනකොට ඔන්න තේරෙනවලු මේ කෝට්ටක් නෙමෙයි මේ මේ කඩිය රෑනක් මේ එක ළඟ ළඟල යන ස්වභාවයක් තියෙන්නේ කියලා ඔන්න අපිට තේරෙනවා. ඔය වගේ තමයි ඉතින් අපි අර මුලදී ඝන සංඥාවක තමයි ඉන්නේ. අරමුණක් දැඩිව ග්‍රහණය කරගෙන තමයි අපි ඉන්නේ. හැබැයි මේක හොඳින් නිරීක්ෂණය කරන්න කරන්න හිත බොහොම සංසුන් කරගෙන හිත බොහොම සරල කරගෙන මේක දේ නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මෙතන තේරෙනවා මේ එකක් කියලා එකක් නැහැ. ඒකකයක් කියලා එකක් නැහැ. මෙතන තියෙන්නේ රාශියක්. ඝණයක් කියලා එකක් නැහැ. මෙතන තියෙන රාශියක් කියලා මේ ටික ටික වැටහෙන්න ගන්නවා. ඒ හින්දා කළා තියෙන විදිහ හොඳයි. දිගටම ඔය දේ කරගෙන යන්න. අවසරයි ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව උදෑසන 5. පර්යංකයට පැමිණ සිත එකඟ කිරීමට උත්සාහ ගන්නවත් සමගම සිත নানা ප්‍රකාර ප්‍රොෆයිල් වරහන් තුල හැඩතල චිත්ත රූප පෙන්වමින් පටන් ගත්තා. පෙන්වන්න පටන් ගත්තා. මම ඒ දෙස විමසිලිමත්ව බලා සිටියෙමි. මාගේ ඉවසිලිවන්ත සිහියත් සමගම පෙන්වන ප්‍රොෆයිල් මාරු කරමින් පෙන්වන්නට පටන් ගත්තා. මාව කඩවීදියක් දිගේ කැඳවාගෙන යනවා මෙන් රාක්කයක වාර්තා එකිනෙක පෙන්වනවා මෙන් මා එම සංසිද්ධිය දෙස විමසිලිමත්ව ඉඳිනා විට එබඳු වාර්තා නැති බව හැඟෙන ආකාරයට හිස්ව සිටියද ඒ දෙස බලා සිටිනා විට නැවතත් වාර්තා ඇද පෙන්වන්න පටන් ගත්තා ඒ දෙසත් එලෙසම නිරීක්ෂණය කරනා විට නැවතත් කීප වරක්ම වාර්තා නැති ආකාරයක් වරහන් තුල මා කැමැති වාර්තා නැති බවත් දැනෙන දැනෙන මෙන් එකවරම එය එම මායා ලෝකයෙන් මිදී මගේ කනට ඇසෙන පරිසරයේ සැබෑ ශබ්දය ඇසෙන්නට විය. මා ඊතා දැඩි ශබ්ද ඇති කර්මාන්ත ශාලාවකින් එළියට පැමිණියා බඳු විය. මා පර්යංකයෙන් ඉවත් උනේමි. තෙරුවන් සරණයි. මේ හිතේ විවිධාකාර සංඥාවල් ඔය වගේ එනවා. අපි ඕකට يعني අනුග්‍රහ නොකර ඉන්නයි තියෙන්නේ. විශේෂයෙන්ම අපි තුමු හිතේ පොඩි පොඩි විශේෂයෙන්ම අපි තුමු ආනාපාන සතිය වගේ දෙයක් වඩාගෙන යනකොට අරමුණ සියුම් වෙනවත් එක්ක ඔය වගේ විවිධාකාර සංඥා රාශියක් එන්න පුළුවන්. අපි කැමති දේවල් වෙන්න පුළුවන්, අකමැති දේවල් වෙන්න පුළුවන්, බයජනක දේවල් වෙන්න පුළුවන්. මේ ඔක්කොගෙම මිදි මිදි යන්නයි තියෙන්නේ. මේ එකක්වත් නෙමෙයි පාර. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සංඥා නෙමෙයි යන්න තියෙන පාර. සංඥාව බුදුරජාණන් වහන්සේ කියන්නේ මිරිඟුවක් කියලා. ඒ වගේ මේ මේවා තියෙන එක්තරා අන්දක මුලා කරන ස්වභාවයක්. අපිව රවට්ටන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේක තේරුම් ගනිමින් මේක මේ හරියට නිකන් අර මායя දාපු යමක් වගේ කියලා තේරුම් අරගනිමින් මේවා ඔක්කොම බැහැර කරමින් ඒවට අහු වෙන්නේ නැතුව යන්නයි තියෙන්නේ. අපි මෙතෙන්දී අපිට පුළුවන් අපි වඩන භාවනා කර්මස්ථානය පිහිට කරගන්න. ආනාපාන සතිය නම් වඩන්නේ. එතෙන්ට නැවත නැවත එන්න මේ එන සංඥාවන් හුදු සංඥාවන් බව තේරුම් අරගෙන බැහැර කරන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි පර්යංකය පර්යංකයේ වාඩි වී ඇස් පියාගත් සැනින් සිත තැම්පත් වීමට පටන් ගන්නා අතර විනාඩි කිහිපයකට පසු තදවීමක් සමග සිත මනා ලෙස සමාධිගත වේ. මෙසේ තද ගැඹුරකට බැහැගත් සිත දිහා මම ඊයේ පර්යංකයේදී බලා සිටින විටදී එන්න එන්නම ගැඹුරට යෑම වැඩි විය. ඉන්පසු එකපාරටම ප්‍රබෝධවත්ව පැවති සිතට ඔබ වහන්සේගේ වචන වලින් කිවහොත් පට්ට කම්මැලිකමක් දැනුනි. නමුත් තවමත් මම සිත දිහා දිගටම බලා සිටියෙමි. දීප්තිමත් සුදු පාටට පැවති සිත තුල අනෙක් පැත්තෙන් තද කම්මැලිකමකි. මම ප්‍රපංච කරන්න පටන් ගත්ෙමි. අම්මෝ කම්මැලිකම දැන් ඇති නෑ තව ටිකක් ඉන්නවා යනාදියට. නමුත් මට භාවනාව නැවතීමට නොහැකිය. ඇඟ හෙල්ලීමටද නොහැක. පිටකොන්ද ඉබේම ඍජු වී තිබ්බේය. හරියකට පිළිමයක් වාගේය. එක විට තද කම්මැලිකමත් අධික සමාධියකත් එකවර සිටිය හැකි බව මම මුල්වරට අත්විඳෙමි. මෙම කම්මැලිකම විනාඩි 15කින් පමණ තුරන් වී ගියේය. තෙරුවන් සරණයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද පොඩ්ඩක්? කම්මැලි හින්දා එන අකමැතිද දන්නේ <laughs> කම්මැලි නොවි එන්නයි තියෙන්නේ. හරි, කමන්නේ. එහෙමනම් ඒ කියන්නේ ඒ කියන්නේ ඔය ඒ කියන්නේ අවස්ථා කීපයකදී ඔක එන්න පුළුවන්. කියන්නේ අපි හිතමු මේ මුල් කාලෙදිම ඒ තරම්ම අර හිතට කියන්නේ නැත්තම් අපිට කරන්න දෙයක් නැති වුණාමත් කම්මැලිකම එන්න පුළුවන්. නැත්තම් අරමුණ සියුම් වුණාමත් කම්මැලිකම එන්න පුළුවන්. එහෙම නැත්තම් අපි ටිකක් විපස්සනා භාවනාවක් දියුණු කරාට පස්සෙත් ඕක එන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්න තැන මොකද්ද කියලා. ඒ අනුව තමයි අපිට උපදෙසක් දෙන්න තියෙන්නේ. ඒ නිසා ඒකයි මම මේ ඉස්සරහට එන්න කිව්වේ. කෙසේ නමුත් ප්‍රපංච කරනවා කියන තේරුම් අරගෙන ඒක බැහැර කරන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව පළමුව වම දකුණ ලෙස ලනුපැදුරේ සක්මන් භාවනාව කරමි පියවර 10ක් පමණ සක්මන් කරන විට වම් පාදයේ ඉහළ සිට වලලු කර දක්වා වේදනාවක් පැතිරෙමින් එය ඔළුව උඩ කොටස දක්වා පැතිරෙයි වම් පාදයේ පොළවට බර ලෙසත් දකුණු පාදයේ ඊතා සැහැල්ලු ලෙස ඇඟේ. මෙසේ පැය භාගයක් පමණ සක්මන් කරන විට සක්මන තුල නිදිබර ගතියක් හැඟේ. එහෙත් සතිය පිහිටුවාගෙන සක්මනේ යෙදීමට පුළුවනිය. පර්යංක භාවනාව පින්වත් ස්වාමින් වහන්සේ මා මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම බලමි. පර්යංකයේ ඉඳගත් විට විනාඩි 10ක් පමණ තුල උදරයේ පිම්බීම හැකිලිම බලන විට විදුලි සැරයක් වැදුනාක් මෙන් මුළු ශරීරයම හිසේ සිට පාදය දක්වා කම්පණය වී උදරයේ පිම්බීම හැකිලිම සියුම් වී නැති වී යයි. මම මෙය ඊ타මත්ම සතිමත්ව බලා සිටිමි. මෙය විනාඩි 10ක් පමණ නැවත නැවත සිදුවේ. මෙසේ පර්යංකයේ ඉඳගෙන භාවනා කරන විට මුඛයෙන් කෙල උනන ස්වභාවයක් දැනේ. මෙය සෑම පර්යංකයේදීම සිදුවේ. මම මෙය භාවනාවට බාධාවක් ලෙස දැනේ. පින්වත් ස්වාමීන් වහන්ස මට ඉදිරියට භාවනා කරගෙන යාමට සුදුසු උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය කට කෙලවුණා කියන එක ඉතින් සාමාන්‍යයෙන් අතරමඟදී අපි මුලිනුත් කතා කළා වගේ මුලිනුත් කිව්වා වගේ වෙන්න පුළුවන්. ඕක කාලයක් යනකොට ඉතින් මග හැරලා යනවා. ඒ නිසා දැනට ප්‍රශ්නයක් කරගන්න එපා. ඕක නවත්තන්න යන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ ඕක අපිට නවත්තන්නත් බෑ. හිතේ එකඟතාවයක් ඇති වෙනකොට ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඕක ප්‍රශ්නයක් කරගන්න නැතුව දිගට පුළුවන් තරම් මේ තමන්ගේ අරමුණේ ඉන්නයි තියෙන්නේ. කටට කෙල වුණා ඔය කෙල ටික ගිල්ලා ඊට පස්සේ ආයේ මේ මූල කර්මස්ථානයේ නැත්තම් මේ පිම්බීම හැකිලීමට එන්නයි තියෙන්නේ. පිම්බීම හැකිලීම ඒ තරම්ම දැනෙන්නේ නැත්තම් හිත ඒ කියන්නේ මේ කියන්නේ ඒක නොදැනී ගිය ස්වභාවයක් සියුම් වෙච්ච ස්වභාවයක් තියෙන මොකක්වත් වෙන්නේ නැත්තම් බලන්න දැන් මුළු කයේම වෙන කොහේ හරි තැනක ධාතු ලක්ෂණයක් මතුවලා තියෙනවා. අපි තද ගතියක් දැනෙනවා, උණුසුම් ගතියක් දැනෙනවා, සිසිල් ගතියක් දැනෙනවා, කම්පන ස්වභාවයක් දැනෙනවා, සෙලවෙන ස්වභාවයක් දැනෙනවා. මේ මොනවාම උනත් දැනෙනවා නම් ඒක අලුත් අරමුණක් කරගන්න. මෙතනම ඉන්නම දැන් අවශ්‍ය නැහැ. පිම්බිම මේ පිම්බිම හැකිලිම සෑහෙන දුරට වැඩිලා නැත්තම් කෙරිලා සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ඒක නොදැනී ගියා නම් අර වගේ දැන් මුළු කයම අපිට මේ භවනාව සඳහා උපකරණයක් කරගන්න පුළුවන්. අපිටම ඒ මොකක්වත් නැතුව දැන් ආයි පිම්බිම හැකිලිම දැනෙනවා නම් ආයි නැවතත් ඒකට ගියාට වරදක් නැහැ. එහෙනම් මේ යන ක්‍රමය හොඳයි. අර ඇවිල්ලා තියෙන කෙලවුනනවා කියන බාධාව ඒ තරම්ම මේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉස්සරහට යන්නයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මම සහභාගී වන භාවනා වැඩසටහනක තුන්වන දිනයයි. ගරුතර ස්වාමින් වහන්සේගේ ඊයේ දිනයේදී ලද උපදෙස් අනුව සක්මන් භාවනාව මෙලෙස වාර්තා කරමි. සක්මන ඉදිරියේදී ඉන්නවා ඉන්නවා යයි සිහිපත් කර වම දකුණ වම දකුණ වශයෙන් සක්මන් කරන විට වම් කකුල වම් කකුල ලෙසත් එය දකුණු කකුල නොවන බවත් වටහා ගත්ෙමි. දකුණු කකුල දකුණු කකුල බවත් එය වම් කකුල නොවන බවත් වටහාගෙන සක්මන් කළෙමි. සමහර විට මෙය වැරදියටත් දුටු වෙමි. නමුත් නිවැරදි කරගත්ෙමි. සමහර විට වම දකුණ ලෙසත් ඔසවනවා තබනවා ලෙසත් ඔසවනවා යවනවා තබනවා ලෙසත් සක්මන් කරන විට ඒ වචන වලින් නොසිතා ඒ දෙස සිතින් බලා සක්මන් කිරීමට කැමැත්තක් දැක්ුවත් සිත පිටතට යන අවස්ථා බහුල විය. පර්යංක භාවනාව ආනාපාන සතිය වඩන්නෙමි. ඊයේ ලැබුණු උපදෙස් අනුව ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වෙනස් වන ආකාරය දෙකීමට උත්සාහ කළෙමි. හුස්ම ගන්නා විට නාස්කුහර තරමක් පිම්බී නාසයේ අගත් නාසයේ බිත්තිවලත් වැඩි ඇතුල් වෙයි. එවිට ඇතුල් වීම පිටවීම ලෙස මෙනෙහි කළෙමි. ඇතුල් වන විට එය ආශ්වාසයම ලෙසත් ප්‍රශ්වාසය නොවන බවත් දුටු වෙමි. පිටවෙන විට ප්‍රශ්වාසයම ලෙසත් එය ආශ්වාසය නොවන බවත් දුටු වෙමි. විනාඩි 20ක් පමණ නොයරදී බැලීමට හැකි අවස්ථාවක් ඇත. වෙනත් සිතුවිලි ආවත් නැවතත් ඉබේම මූල කර්මස්ථානයට පැමිණිය හැකිය. මුහුණේ කුහුඹින් යනවා ලෙසත් දන හිසේ පිටකොන්දේ වේදනාවන්ද නිතරම දැනේ. එවිට ඒවා ගැන සිතා නැවතත් ආනාපාණයට යා හැකිය. සුදුසු උපදේශක් දෙනමින් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මම හිතන්නේ දැනටමත් උත්තර ලැබිලා ඇති කියලා. ඒ කියන්නේ කූඹි දෝනවා වගේ දේවල්, කටට කෙල වුණනවා වගේ දේවල්, අතපය පොඩ්ඩක් හෙල වෙනවා වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න නැතුව දිගට කරගෙන යන්නයි තියෙන්නේ. සක්මනේදී පොඩ්ඩක් සක්මනේ කොටස ආයි කියවන්න පුළුවන්ද? ආ හරි මට මතක් වුණා. සක්මනේදී අර කරලා තියෙන දේ හොඳයි. ඒ කියන්නේ අපි මුලින්දි තමයි අර වගේ මේ මොකද්ද මේ මෙනෙහි කිරීමක් එක්ක යන්නේ අපි තුමු ඔසවනවා තබනවා හරි වම දකුණ කියලා හරි ওই විදිහට යනවා හැබැයි හොඳට හිත එකඟ වුණාට පස්සේ පොඩ්ඩක් මේක නතර කළා මේ සංසුම් මනසකින් හිත ඇතුලෙන් මේක කියන්නේ නැතුව යන්න පුළුවන්ද කියලා තමන්ම පොඩ්ඩක් පරීක්ෂා කරලත් බලනවා. ඒකේ වරදක් නැහැ. ඒ හින්දා හැබැයි මේක හැබැයි ඉක්මනට කරන්න ගත්තොත් මේ හිත පිට යනවා. ඒ නිසා තමන් මේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න මෙනෙහි කිරීම පාවිච්චි කළා පුළුවන් තරම් මේ අරමුණත් එක්ක ඉන්න. එහෙම නැත්නම් මේ ස්පර්ශයත් එක්ක ඉන්න හිත හදා ගන්න ඕනේ. හිත එකඟ කර ගන්න ඕනේ. සතිය දියුණු කර ගන්න ඕනේ. දියුණු කරගත්තට පස්සේ තමයි අපිට පුළුවන්ද කියලා බලන්න ඕනේ දැන් මෙනෙහි කිරීමෙන් තොරව මේ කටයුත්ත කරන්න. ඉතින් අර සමහරලාවට මේ කෙනෙකුට හිතන්න පුළුවන් මේක මේ බොහොම සරල දෙයක් නේද මේ මේ පුංචි දරුවෝ කරන දෙයක් නේද කියලා. මෙතන සෑහෙන ගැඹුරක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපේ හිත මේ කියන්නේ හරි කැමති බොහොම සංකීර්ණ දේවල් වල එල්බගෙන ඉන්න. ඒක බුදුරජාන් වහන්සේත් කියනවා. ඒ කියන්නේ අපේ පුහුදුන් මනසේ තියෙන ස්වභාවයක් තමයි මොකක් හෝ අල්ලගෙන ඒක ඔස්සේ කතාවක් ගොත ගොතා හිත පැටලිලා සම්පූර්ණයෙන්ම මේ ඒකෙම নিমগ্ন වෙලා ඉන්න ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් ඒ හිත තමයි අපි දැන් මේ ටික ටික ටික ටික හදලා ගන්න හදන්නේ. එතෙන්දී අපි මේ යන්න හදන්නේ හරි පුදුමාකාර සරල මට්ටමකට. එහෙම නැත්නම් අපි මේ හදාගත්ත සංකල්පවලම යන්න බෑ අපිට මෙතෙන්දී. ඒ කියන්නේ අපි හිතමු ලොකු දේවල් හිත හිතා මේ හිත හදන්න බෑ. හිතීම හරහා මේ හිත හදන්න බෑ. මේ හිත හදන්න නම් ඊට වඩා බොහොම සරල මට්ටමකින් මේ ධර්මයේ වචනයෙන් කරන පරමාර්ථ මට්ටමකින් යන්න ඕනේ. ඒ නිසා තමයි දැන් අපි පුළුවන් තරම් මේ අපිට ඍජුව දැනෙන අත්දැකීමක්. දැන් අපි පාදයක් පොළවේ තිබ්බහම එතන ඒ දැනෙන දේ අපිට හිතන්න නැතුව මේක තේරුම් ගන්න පුළුවන්. ඒක ඍජු අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් අර පුංචි දරුවෙක්ගේ මානසිකත්වයක් ඇති කරගන්නවා වගේ බොහොම නැවුම් මනසකින්, බොහොම සරල මනසකින් පුංචි දරුවෙක් බලනවා වගේ එයා මේ පොළවේ පාදයේ වදිනකොට එයාට දැනෙනවා. ඒ දැනෙනවා කියන දෙයට ඒ වේදනාවට කිසිම ආයි භාෂාවක් අවශ්‍ය නැහැ. අපේ ලොකු දැනුමක් ඉගෙන කියාගත්ත දේවල් ඕනේ නැහැ. මේ දැනීම අපිට හොඳටම තේරෙනවා. ඍජුවම තේරෙනවා. අන්නේ ඍජු දැනීමට තමයි අපි දැන් මේ එකඟ වෙන්න හදන්නේ. මේ ඍජු දැනීම තමයි අපේ සතියට හසු කරගන්න හදන්නේ. ඒ නිසා කළා තියෙන දේ හොඳයි. අර මෙනෙහි කිරීම දැනට කරගෙන යන්න තව ටිකක් හිත එකඟුනහම ඒක අඩු කරන්නයි තියෙන්නේ. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ගෞරවනීය අතිපූජනීය ස්වාමින් වහන්ස සිත අරමුණෙහි පිහිටුවා සක්මන් භාවනාවෙන් අනතුරුව එලෙසම මා ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. ඒ සෑම වතාවකදීම හුස්ම රැල්ල සියුම් වීමෙන් අනතුරුව ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගියේය. ඔබ වහන්සේගේ ඊයේ දින ලැබුණු උපදෙස් අනුව ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි. සෑහෙන වේලාවක් ගියද මා හුස්ම මා හුස්ම ගන්නවා දැයි නොතේරුනි. හැම අවස්ථාවකදීම අවසානයේ සිත වෙනත් අරමුණු වලට ඇදී ගිය හැම වතාවතකම නැවත නැවතත් සක්මනේ යෙදී නැවත ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. නින්දට යන විටද ආනාපාන සති භාවනාවේ යෙදී නින්දට ගියෙමි. සමහර වතාවන්හිදී ආනාපාන සති භාවනාව නිසා සිත සමාධිගත වීමෙන් අනතුරුව නින්දෙහි යෙදුණෙමි. මා සක්මන් භාවනාවේ යෙදෙන සමහර අවස්ථාව වෙනදාට වඩා සීතලක් හිසේ සමහර තැන්වලට දැනි. මෙහි යම් වරදක් තිබේ නම් නිවැරදි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ අන්තිම වාක්‍ය පොඩ්ඩක් කියවන්න. මා සක්මන් භාවනාවේ යෙදෙන සමහර අවස්ථා වෙනදාට වඩා සීතලක් හිසේ සමහර තැන්වලට දැනේ. මෙහි යම් වරදක් තිබේ නම් නිවැරදි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුවය සාක්ෂාත් වේවායි নমස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමි. මම හිතන්නේ මුකුත් වෙනසක් කරන්න ඕනේ නැහැ. යන විදිය හොඳයි. ඒ කියන්නේ අපි දැන් පාදයේ ස්පර්ශය තමයි අපි මූලිකත්වය දෙන්න ඕනේ. ප්‍රධාන අවධානය දීලා බලන්න තියෙන එතන. හැබැයි මේ අපි පාදයක් තියනවත් එක්ක මුළු කයටම මේක දැනෙනවා. හිතට පවා දැනෙනවා. මේක එච්චරම දුර යන්න ඕනේ නැහැ. අපිට තියෙන්නේ මේ පොළවේ පාදයේ තියෙනවා. මේ පාදයේ යටිපතුලට විශේෂයෙන් අවධානය යොමු කරන්න. මේකේ ඊට උඩට යන්න වමනා නැහැ දැම්ම. පුළුවන් තරම් මේ පාදයක් හොන වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. පොළවේ ස්පර්ශ වුණාම කොහොමද මේක මට තේරෙන්නේ? මෙතන මොනවද දැනෙන ලක්ෂණ? මේ වම් පාදේ නම් ඔන්න අපි මුලදී නම් ඔච්චර ඉතින් යන්නෙත් නැහැ. මුලදීම ආරම්භක යෝගියෙක් නම් නිකම් මේක වම දකුණ කියලා පොඩ්ඩක් හිත මෙල්ල කරගන්න ගතියක් නැත්නම් හිත මේ ක්‍රියාවලියට නතු කරගන්න ගතියක් තමයි වම දකුණ කියලා කරන්නේ. හැබැයි ඒක ටිකක් සාර්ථක වුණාට පස්සේ පුළුවන් මේ දැනෙන දේවල් වලට හිත යොදන්න. ඒ කියන්නේ අපි තුමු තද ගතියක් දැනෙනවා. ඔන්න ආයි විලුඹ ඔසවනකොට එතන ආයි ලිහිල් ගතියක් දැනෙනවා. ආයි ඔන්න ඇඟිලි දැන් ස්පර්ශ වෙන්න යනවා. මේ විදිහට මේ යටිපතුලේම තියෙන විස්තර බලන්න උත්සාහත් වෙන්න. මිසක් ආයි අර ඔළුවේ දැනෙන තද ගති වලට අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. හොඳයි. එච්චරයි ප්‍රශ්න. දැන් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. කියන්නේ සනස දැන් අර පිම්බීම හැකිලිම භාවනාවත් දැන් බොහොම ප්‍රචලිතව සිද්ධ වෙන භාවනාවක්. කියන්නේ ඇතම් කෙනෙකුට ආනාපාන සතිය ඒ තරම්ම ප්‍රකට වෙන්නේ නැහැ. ආනාපානේ දැන් නාසිකාග්‍රේ තියන් හිටියට මේ ඒකේ තරම් ප්‍රකට වෙන්නේ නැහැ. එයාට හුඟක් හොඳයි මේ පිම්බීම හැකිලිම භාවනාව. ඒක කෙලින්ම ධාතු මනසිකාරයට සම්බන්ධ. ඒ නිසා මේ විපස්සනාවට කෙලින්ම මේකෙන් පාර හදලා දෙනවා. ඒ හින්දා ඉතින් ආනාපාන ඔස්සේ යනවනම් මේ ඒක හොඳට ප්‍රකට වෙනවනම් ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් බව තේරෙනවා නම් මෙතෙන්ට යන්න උවමනා නැහැ. ඒක වැටහෙන්නේ නැති කෙනෙකුට නැත්තම් ඒකය ගැන තාම හරි ගිහිලා නැත්තම් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිත කරන්න පුළුවන්. සයිනස් මම කාලය තිස්සේ මේ කමටහනක් විදියට අරමුණු ගෙවිලා ඉවරුණා පස්සේ තියෙන හුදු සතිය කියන එක මේ අවදියට අවදි වෙලා ඉන්න. ඒ ගතිය තමයි මේ අරමුණක් විදියට ප්‍රගුණ කරන්නේ දැන් අවුරුදු අවුරුද්දක් විතර. ඉඳලා මේ ඒක කාල වේලාවක් නෑ පුළුවන් තරම් පරයන්කදීත් එහෙම තමයි දිගටම කරගෙන යන්නේ. ළඟකදී ඉඳන් ඒක දැන් දැන් අපි කිම පරියන්කේදී බලාගෙන ඉන්නකොට හිත පිට යනවා එක එක අරමුණු වලට යනවා සිතුවිලිත් එනවා සමහර විට මේ කලින් ආපු ධර්ම කරුණු ලස්සනට ගොනු වෙලා එනවා ඒ ගොනු වෙලා එන එක දිහා මේ දැන් සම්පූර්ණ අවදිය තද කරොත් ඒක නවතිනවා යම් ධර්මක භාගයට වගේ අවදිමත් වෙ හිටියෝ ඒක කැඩෙන්නේ නැතුව ලස්සනට ඒක යනවා. ඒක සක්මනේදිත් තියෙනවා. සක්මන පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඒක අවදියට අවදි වෙලා අපි යනකොට එනවා. එතකොට අර මුලදී පොඩි අකමැත්තක් වගේ මේ ඒක සක්මන්ට බාධාවක් වගේ කාලයක් තිබුණාට පස්සේ ඒක නිකන් ප්‍රශ්නයක් නැහැ වගේ ගණන් ගන්න නැතුව යන ගතිය තිබ්බා. ඊට පස්සේ එහෙම දිගටම එතකොට මේ එන සිතුවිලි නැත්තම් යන කතාව ගෙන ඒ වගේ මුල ඒකේ ලෝභයද මේක යන්නේ මේ මොකද්ද දැන් සමහර විට යනකොට ඒ සද්දයට මොනහරි ප්‍රකට නිසා ඒකට යනවා එහෙම නැත්නම් සමහර විට සමහර චිත්‍ර රූප ඊට කලින් වෙච්ච කායි හැරි මුණක් ඇතුලින් මතක් වෙලා ඒ හරහා යතාවක් යන විදියට යනවා ඒක එච්චර දුරක් යන්නේ ටික යනකොට ආයෙමත් එහෙම එනවා. එහෙම ඊට පස්සේ මේ දැන් පෙරේදා වෙනකන් එහෙම තිබිලා ප්‍රශ්නයක් ආවා මේ මේක දැන් අර හිත පිට යන එකයි නැවත මේ එන එකයි සමහර විට මේ කැමැත්ත අකමැත්ත පහළ වෙන එකයි මේ දැන් මේ මේ tire පිටිපස්සුව වෙන සිද්ධිය මොකද්ද කියන එක දන්නේ මේක ස්වයං මානසික කියන වගේ මේ කාගෙන යාපත්‍රිත මේක වෙන්නේ කියන එක දන්නේ නැති ගතිය නිකන් ඒක දැනගන්න ඕනි ඌමනාවක් වගේ එකක් තිබුණා මේ ඒ වෙලාවට දැන් සුතමේ ඥානේ අහලා තියෙන නිසා එනවා මේ මේක පරේෂණ තෘෂ්ණාව තමයි මෙතන තියෙන්නේ කියලාත් එනවා. ඉතින් එහෙම ඉන්නකොට මේ වාසනාවකට වගේ එදා අර ප්‍රශ්න මතුවෙච්ච දවසම මේ ස්වාමීන් වහන්සේ දමජි සම්මානස මේ දේශනාවදී මේ ඒ සූත්‍රයේ විස්තර කරද්දී සාරිපුත්ත හාමුදුරුවන්ගේ මේ ඒ කියන්නේ අර ස්පර්ශයට කලින් වේදනාව වේදනා සංඥා ඒ වැඩ කරනවා කියන එක ස්පර්ශයට පස්සේ වේදනා සංඥා. ඔව් ඒ උනාට කලින් ඒක වැඩ කරන විදියටත් මේ දේශනා කරා. ඔව් නාම නාම ධර්ම වලදී එහෙම. ඔව් ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. ඒ ඔව් ඒකේ වේදනා සංඥා ටික මේ කලින් වැඩ කරන නිසා එතකොට අපිට ස්පර්ශ වෙනකොටම ඊට කලින් සිද්ධි ටිකක් වෙලා ඉවරයි කියන එක. එතකොට මගේ අර තිරේ පිටිපස්සේ කෑල්ල වගේ දැන් අපි ඔව් ඒක අපේ රුචි අරුචිකම් මත දැන් මට දැන් මගේ හිතට අමනාපයක් නැහැ මේ මොන හරි දෙයක් තේරෙන තේරෙනකොට නැත්තම් පේනකොට නැත්තම් ඇහෙනකොට බෝවිට දැන් ওই තේරුම් ගත්ත විදිහට නම් මේ සිද්ධිය වෙලා ඉවරයි. ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ අපේ රුචි අරුචිකම් අනුව තමයි අපි මොකද්ද මේ වෙච්ච සිදුවීම් මාලාවකින් එකක් සිලෙක්ට් කරන්නේ. එකකට අපේ හිත යන්නේ අපේ හිතේ තියෙන නැඹුරුව අනුව, නැති අනුව, අපේ තියෙන තණ්හාවක් අනුව තමයි ඉතින්. එතනම තමයි අපි ආශ්‍රව වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඔව්. එතකොට ඒ ඒක වැඩ කරන්නේ එහෙමයි කියන එක මේ සක්මනේදී එකපාරටම ඉතින් ඒක සුතමය ඥානය වශයෙන් අහලා තිබුණාට එකපාරට මේක මගේ ඇතුලේ නිකන් තේරිලා වගේ ආවා. හරි. එතකොට ඒක ලොකු කියන්නේ මොකක් හරි කඩාගෙන ගියා වගේ දෙයක් වුණා. එතකොට ඇත්තටම මේ ඒක එහෙමනම් වෙන්නේ එතකොට කිසිම දැන් මේ වෙලාවේ දැන් මේ කතාව ගොඩනැගෙන එක වුණත් හේතු සකස් වෙලා නැතිනේ. ඒ නිසා ඒ හේතුව මත මේ කතාව ගොඩනැගිලා එනවා. එතකොට මෙතන අනාත්මයේ ස්වභාවය කියන එක නිකන් අමුතු විදියට මේක තේරුණා ඒ වෙලාවේ. ඒ අනාත්මය ගැන මේ ලොකු තේරුමක් ගියා. ඊට පස්සේ වෙච්ච මේ පර්යංකේ වුණත් සක්මනේ වුණත් ලොකු වෙනසක් තිබ්බා. එතකොට අද කියන්නේ ඒ කියන්නේ අපි කියන්නේ විටින් විට ඔය වගේ විශේෂයෙන්ම විපස්සනාවේදී ඒකමයි ඔය ඉංග්‍රීසියෙන් ඉන්සයිට් කියලා කියන්නේ. විපස්සනාවේ තියෙන එක්තරා පැත්තක් තමයි අපි හොඳට සංසුන්ව මේ දේවා දිහා බලාගෙන ඉන්නකොට මේවට හොඳට නිරීක්ෂණය කරද්දී ඒක වාර්තම නිකන් ඔය වගේ ක්ෂණික අවබෝධයන් පහළ වෙනවා. කිසි වරදක් නැහැ. හැබැයි යතන අපි අහුවෙන තැනක් තමයි ඒ අවබෝධය ඔස්සේ අපි ඊළඟට හිතන්න යනවා. මහත්ය ටිකක් ඔතෙන්ට අහුවෙච්ච ගතියක් තේරෙනවා. කියන්නේ දැන් ඒ අවබෝධය අපි තුන් ෂණිකව මේ වචන කීපයකින් නැත්නම් සිතුවිලි දෙක තුනකින් තමයි ඒකත් එන්නේ. ආ මේක මෙහෙම නේද කියලා නිකන් එකපාරටම නිකන් චකිතයක් ඇතුව නිකන් විමතියක් එක්ක එනවා. ආවට පස්සේ ආ ඒක අර පොතේ මෙහෙම තියුණා මේ පොතේ මෙහෙම තියුණා අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා මට නම් මෙන්න මෙහෙම තමයි තේරෙන්නේ කියලා අපි ඔතන හරහා ඒ ආපේක මත අපි කතාවක් ගොතනවා. එතෙන්දී ආයි අපි අහුවෙනවා. يعني මේකත් අපි මේ අමුද්‍රව්‍යයක් කරගන්නවා අපේ අලුත් කතාවක් ගොතා ගන්න. අපි එතෙන්ට අහුවෙන්නේ නැතුව මේක ආවා හරි ඒක හොඳයි. මම ආයෙත් දැන් මේ කර කර හිටිය දෙයට ආයෙ යන්න ඕනේ. ඒ කර කර දෙයට කර කර මින් හිටිය දේ අපි තුමු බොහොම සංසොංග මම සක්මනේ යෙදෙමින් ඉඳද්දි තමයි මේ දේ ආවේ. එතන තමයි හේතු මම සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ විපස්සනාවක් වැඩෙන්න නම් මේ කියන්නේ පසුබිමක් සකස් වෙන්න ඕනේ. අපි තුමු බොහොම සංසුම් මනසක් තියෙන්න ඕනේ. ඇතුලේ කතාව පුළුවන් තරම් අඩු වෙලා තියෙන්න ඕනේ. හොඳට අරමුණත් එක්ක මුහුණට මුහුණලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අරමුණකින් තොර ස්වභාවයක ඉන්නවා නම් ඒත් වරදක් නැහැ. ඉතින් ඔය වගේ තියෙනවා එක්තරා අන්දමක හේතු රාශියක් තියෙනවා. ඒ හේතු රාශියට තමයි අපි පුළුවන් තරම් අනුග්‍රහ කරන්න තියෙන්නේ. ඒ හේතු රාශිය අපි පවත්වනකොට ඔන්න ෂණිකව යම් වැටහීමක් එනවා. කිසි වරදක් නැහැ. ඒක තමයි පසු කාලයේ ඉතින් ඔය විපස්සනා ඥාන වශයෙන් එහෙම හඳුන්ලා දීලා තියෙන්නේ. ඒක ආවට පස්සේ අපි ඒක උඩ කතාවක් ආයවතන් නැතුව අපිට දෙන්නේ ආ ඒක ආවා ඒක තමයි ඇත්ත වශයෙන් හොඳයි කියලා. ඉතින් ආයේ ඒක පැත්තකට දැම්මා. අපි අර කරගෙන ගිය වැඩේ දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ඒක ඊයේ උනේ. ඊට පස්සේ මේ දැන් අද කරපු පරියන්ක දැන් අද කරපු මේ සක්මන බැලුවාම මේ ඒ අවදියට අවදි වෙලා ඒ ඒ හුදු බැල්මත් එක්ක යන ගතිය හරිම හරිම සරලව ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ යනවා. හරි. එතකොට දැන් දැන් එළිය වැඩ කරනවා මේ ඒ ඩ්‍රිල් වල සවුන්ඩ් එක එහෙම එනකොට ඒක ප්‍රකට වෙනකොට යනවා. යනවත් එක්ක මේනවා. දැන් ඊට පස්සේ මෙහෙම විදියක් මේ මෙහෙම කියන්නේ හරියට ඉබේම මේක යන්න දීලා කොච්චර වෙලා වෙන් පස්සේ මෙයා එනවද කියන එක බලන ගතියක් තිබ්බා. ඒක තමයි අර මං කලිනුත් කෙනෙකුට කිව්වේ. කියන්නේ දැන් අර හිත පිට යනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හිත පිට යාමෙන් තමයි හිතේ තියෙන නැඹුරුව මොකද්ද කියලා තේරුම් ගන්න. හිතේ තාම මේ වැඩ කරන අර න්‍යාය පත්‍රේ මොකද්ද කියන අපි තේරුම් ගන්න එක තමයි දැන් සිද්ධ වෙන්නේ. ඒකට අපි මේ හිත පිට යාමම අමුද්‍රව්‍ය කරගන්නවා. අපිට දැන් කියන්නේ හිත පිට යන්නේ නැති වෙලාවට හිත බොහොම සංසුන්. එයාගේ තියෙන බොහොම නිදහස් ස්වභාවයක්. අරමුණක් ඇත්තෙත් නැහැ. අරමුණක ග්‍රහණයක් ඇත්තෙත් නැහැ. හිත හිතාම සරලයි. හිත බොහොම පැහැදිලි. ඒ தත්ත්වය අපි පවත්වනවා. මේ පවත්වන්නේ අඩු වීරයකින්. හිර කළා නෙමෙයි. දැන් මෙයාට යන්න නොදී වැටකඩලු ගහගෙන කෙවිතක් කරන් ඉන්නව නෙමෙයි. මොහොම සංසුන්ව ඉන්නේ. හැබැයි ඒ ඉඳද්දි ආයෙත් මෙයා උපාදාන කරනවා. ආයෙත් මොකක් හරි අරමුණකට අර අපේ තියෙන කෙලෙස් ස්වභාවයන් නිසා යනවා. ඒ යන යන වාරයක් පාසා ආයි අපි ඒක දැක ගන්න ඕනේ. මෙන්න මේ ගියේ ඔන්න තණ්හාවක් කරා. මේ ගියේ ඔන්න ආයි මොකක් හරි ඔන්න ද්වේෂයක් කරා. මේ ගියේ මේ කාව හරි අල්ලගෙන මේ මනින ස්වභාවයක් කරා. මාන්නේ හරහා. මේ කියොන්න ඊර්ෂාවක් කරා. මේ විදිහට අපේ අපි තුල තියෙන කෙලෙස් ස්වභාවය දැක ගැනීමම තමයි ආශ්‍රවයන් ඡය වෙන්නේ. ඒකයි බුදුහාඳුර කියන්නේ අර සබ්බාසව සූත්‍රයේදී එහෙම ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං khයන් වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි මම මේ ආශ්‍රවයන් ඡය කිරීම කරන්න පුළුවන් කියලා දේශනා කරන්නේ මේ ආශ්‍රවයන් දැක ගන්නා කෙනාට, දැන ගන්නා කෙනාට. අපිට මේක නැත්තම් මේක අහුවෙන්නේ නැහනේ. යට නිකන් මණ්ඩි බැහැලා තියෙනවා. අපි හිතන් ඉන්නවා අපි දැන් ඔන්න ඔක්කොම හරි කියලා. නමුත් මේක යට තියෙනවා. නිසා අපි දැන් යම් දැන් අපි දුමු භාවනාවක් වඩාගත්ත කෙනෙක්, සමාධියක් දියුණු කරගත්ත කෙනෙක්, විපස්සනාවක් දියුණු කරගත්ත කෙනෙක් යම් යම් වැඩ කටයුතු වල නිරත වෙද්දි තමයි කෙලෙස් ඇවිස්සෙන්නේ. නැත්තම් එයා ඔහෙ ගල් ගහකටලා ඔහෙ ඉන්නවනම් එයා හිතන්නේ ආ මං ඔක්කොම ඉවරයි කියලා. හැබැයි එහෙම නෙමෙයි. පොඩ්ඩක් ඔන්න සමාජයට ගිහිල්ලා අනිත් අයත් එක්ක කටයුතු කළා, තමන් මේ දේවල් කරනකොට ඔන්න අනිත් අය හරහා තමන්ට නොනුරුස්නා ගතියක් පහළනවා. තමන් අකමැති දෙයක් අනිත් අය කරනවා. නැත්තම් තමන්ගේ හිත ඇලෙන බැඳෙන දෙයක් ඔන්න ඉදිරිපත් වෙනවා. ඒ හරහා ඔන්න ආයෙත් කෙලස් ටික අවදි වෙනවා. අවදුනාට පස්සේ තේරෙනවා මේක මේ ඉවරලා නැහැ. ඇතුලේ ඔක්කොම තාම තියෙනවා. මේක මේ යටපත් වෙලා තිබිලා තියෙන්නේ. මේ කෙලස් ටික ඔක්කොම එහෙම තිබිලා. අර උඩ නිකන් හැබැයි නිකන් තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙන. ඒ නිසා අපි බුද්ධිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම විපස්සනාව කියන්නේ මේ කියන්නේ ඔය විශේෂයෙන්ම මහාසී ක්‍රමයේදී හැම එහෙම දෙයක් තියෙනවා. කියන්නේ ටිකක් විපස්සනා වැඩුණාම දානවලු වැඩට. එක එක දේවල් වලට දානවා. අමාරු තැන්වල තමයි දැන් ඉන්න වෙන්නේ. එක්කෝ ඉතින් මේ විෂභාග අරමුණු එක්ක ඉන්න වෙනවා නැත්නම් ටිකක් බොහොම කියන්නේ කලබලකාරී පරිසරයක ඉන්න වෙනවා නැත්නම් තම අකමැති තැන්වල ඉන්න වෙනවා මේ හරහා අපේ කෙලෙස් ටිකමයි ඇවිස්සෙන්නේ හිතන්න කෙලෙස් නැති හිතක් නම් මොකක් මට්ටමක් ඉඳිවත් මේක ඇවිස්සෙන විදිහක් නැහැනේ දැන් රහතන් වහන්සේ කෙනෙක් නම් එයාට ආයි කොහෙත් එකයි දැන් අපිට එහෙම නෙවෙයිනේ. අපිට ඉතින් අපි ඔන්න කැමැතිම තැන ඉඳද්දිනම් ඔන්න හිත බේරගෙන ඉන්න පුළුවන්. හැබැයි අකමැති තැනකට ගියාම ඔන්න අපිට ඔන්න කේන්ති යනවා. ඔන්න නොරුස්නා ගති පහල වෙනවා. ඉක්මනටම මෙතනින් එන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් ඉතින් අපේ ගාවම තියෙන කෙලෙස් ස්වභාවයන් තමයි. ඔව්. ඒක දැක දැක දැක ඉතින් අපි තේරුම් ගනිමින් බොහොම නිහතමානීව ආ තාමත් මාගාව මේවා තියෙනවා. කියලා තේරුම් ගනිමින් තේරුම් ගනිමින් ඉතින් දැක ගනිමින් යන්නයි තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒකේ අර පොසිටිව් පැත්තකට පේන්න තියෙන්නේ මේ ඇත්තටම දැන් මේ වගේ දැන් අර අහුවීම කියන එක ඇත්තටම අනන්තවරක් අහුවෙලා නිසා ඒකට ලොකු ප්‍රියක් නැහැ දැන් ඇත්තටම. මේ දැන් අහුණා ඇති කියලා හිතන්නේ. ඒ අහුණා ඇති කියලා. දැන් අනිත් එක මේක ඉවර කරන්න තියෙන උවමනාවක් දැන් අර තද උවමනාවකුත් නැහැ මේක ඉවර කරලා ඉතුරු වැඩ ටික කරන්න ඕනි කියන එක. ඒ පැත්තටත් නැහැ. එතකොට මේ අනිත් එක මේ දැන් පරියන්කයක් බලද්දි මේ කිසිම පර්යංකයක් පර්යංක දෙකක් අතර කිසිම සමානකමකුත් නැහැ. එතකොට දැන් මේ කලින් නම් පොඩ්ඩක් තදට නිකන් රජු වාඩි වෙලා කරන එක එහෙම තමයි කරේ මේ දැන් එහෙම යන්න දැන් මහත්තයා කතා කරන මට්ටමේදී එහෙම ඉඳලා ඒක ඉබේම මේ මේ අද පරියන්ක මේ හරියට නිකන් අර මට තේරෙනවා ජමජ ස්වාමීන් වහන්සේ මේ බබා දොයි කියලා කියන්නේ මෙන්න මේක වෙන්නද කියලා ශරීරය හොඳට නිදි අනහරයි ශරීරයේ නිදි අවදිය තියෙනවා අනහරයි ඒකයි අර කිව්වේ නිදාගත්තාම අපි දැන් ශරීරේ නින්දට යවහම ඒ සැතපෙන ඉරියව්වේ තමයි ශරීරයට උපරිම මේ නිදහස් ස්වභාවයක් නැත්තම් සැහැල්ලු ස්වභාවයක් ලිහිල්ලච්ච ස්වභාවයක් හම්බෙන්නේ. ඒ தත්ත්වෙ දීලා තමයි හිත දෙහා බලන්න තියෙන්නේ. දැන් හුඟක් වෙලාවට එන්නේ අපි ඒ தත්ත්වෙ දුන්නාම අපි නින්දට වැටෙනවා. ඒකත් ඒක වෙන්නත් බෑ. අපි තුල හිතේ තියෙනෝනේ සැහැණ අවදිමත් බවක්. හිතේ තියෙනෝනේ සතිමත් බවක්. හැබැයි කය දැන් සම්පූර්ණ සහනය සහනයක තියෙන්නේ. කය තියෙන්නේ බොහොම සැහැල්ලුවක. එහෙනම් අපිට දැන් කය ගැන තැකීමක් කරන්න, කය ගැන මේ මේ ප්‍රශ්නයක් ඇති කරන්න දෙයක් නැහැ. අපි හිතත් එක තමයි වැඩේ යන්නේ. අනිත් එක තේරෙනවා මේ දැන් මේ මෙතනදී ශ්‍රද්ධාව ටිකක් වැඩි නැත්නම් මෙතන ටිකක් වීර්යය වැඩි නැත්නම් මෙතන සමාධිය ගති ටිකක් වැඩි කියන නිකන් සමාධිය හොයනවා. දැන් ඊට කලින් පරියන්කේදී හොඳටම තියෙනවා නම් ඊට පස්සේ දෙවෙනි එකේදී නිකන් තේරෙනවා නිකන් මොකද්ද නැති එකක් හොයන ගතිය. ඔව්. අන්න ඒව හැම තේරෙනවා. ඒ නිසා නිකන් ඒක යන විදියටම මේ යන්න දෙන එක තමයි හොඳ. ඒ කියන්නේ තේරුම් ගන්න තියෙන්නේ අපි නිවැරදි ක්‍රමයක යනවා නම් හිතේ තියෙනොට සැහැල්ලුවක්. හිතේ තියෙනොනේ මේ මේ සංසුම් භාවයක්, පැහැදිලි භාවයක්. නිකන් ආතතියකින් තොර ස්වභාවයක්. දර්ශනයක් නැත. ඔව් දර්ශනයක් නැහැ, ආතතියක් නැහැ. හිත නිකන් තද වෙලා, හිර වෙලා නැහැ. ඒ වගේමයි කයත් ඉතින්. හිතේ තදවීමක් අනිවාර්යයෙන්ම කයෙන් නිරූපණය වෙනවානේ. ඒ නිසා කයත් සැහැල්ලු වෙන්න ඕනේ. හිතත් සැහැල්ලුයි. හිතත් බොහොම පැහැදිලි. මොකක්වත් අරමුණක ග්‍රහණයකටත් නැහැ. හැබැයි තාමත් අරමුණ වලට යනවා. ඒ යන යන වාරයක් පාසා තමයි අර කිව්වා වගේ මේක නිදහස් කරගන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. දරුවන් සරණයි. මම හිතන්නේ අපි පැය එකමාරක වගේ කාලයක් අපේ ධර්ම සාකච්ඡා නිරත වෙලා තිනවා. මම හිතනවා අදට අපි මේකෙන් සෑහීමටපත් වෙමු කියලා. එතකොට අපි සීල දනාම එකතු වෙලා අද දවස පුරාම උතුම් වූ සීලයක් සමාදන් වෙලා තම තමාගේ බණ බණහා බණ භාවනා කටයුතු වල නිරත වුණා. මේ අන්දමින් සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. ධර්ම දේශනාවකට සවන් දුන්න ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.